අවසරයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද බ්‍රහස්පති දවසකට එළඹලා තියෙන්නේ ඉතින් බ්‍රහස්පති දවස අපි ඊසන්වණේ නිවාසික පිරිසට මේ හතමාරි පැයට ධර්ම දේශනාවක් චාරිත්‍රාක් වශයෙන් පාත්‍රයි ඉතින් අදත් ඒ චාරිත්‍රයට ධර්ම දේශනාව පාත්‍රණ බලාපොරොත්තු වෙන්නේ ඒ සියලුම දෙනා ඒ සඳහා tempatra සාදුකාරය පාත්‍රයි සාදු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 ඒතම් භයං සන්ත වේපෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ මේ වගේ ධර්ම දේශනාවකට හම්බ වෙන හැම වෙලාවෙම මේ ධර්ම දේශනාව දේශනාවලියක් විදියටයි පවත්න්නේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන සූත්‍රයකට අනුව දවසින් දවස අනුපිළිවෙලින් මාතෘකා උද්දෘත කරගෙන දේශනාවලියක් නැත්නම් දේශනා මාලාවක් ඉදිරියට පාත්තන්. ඉතින් මේ තුන්වෙනි දේශනාව මේ දේශනාවලියේ ඒ දේශනාවලියට ඉස්සරහින් තියාගත්තේ කග්ග විසාන සූත්‍රය කියලා නම් කරලා තියෙන සූත්‍ර පිටකේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ සඳහන් සූත්‍රයක්. මේ සූත්‍රය සාමාන්‍ය බුද්ධඝං අදහස් වලට ටිකක් අභියෝගයක් වගේ පේන්න තියෙනවා. ඒ බුද්ධාගමේ සඳහන් කරන යම් යම් ආගමික සංස්කෘතික සම්ප්‍රදාන කුල ගති ශිරිතී තොල ඊය එහාට ගිහිල්ලා ශිරිතින් ඔබට ගිහිල්ලා ඒ වගේ වුණත් තියෙන්න පුළුවන් යම් යම් අඩුපාඩු නොකිය ඉදිරිපත් කරන නිසා සමහර විටක සම්ප්‍රදාන කූල බුද්ධඝම කරන නැත්තම් ශිරිතිරිතානෝ කරන අයට මේකේ තියෙන දේවල් නිකන් දෙහියට ඇපෙනවා වගේ දැනෙනවා. අමාරු ගතියක් මේකේ පේන්න තියෙන නිසා මේ වැනි සූත්‍ර සාමාන්‍ය දේශනාවලදී මාත්‍රිකා කරන්නේ නැහැ. මොකද මාත්‍රිකා කරපුවාම දේශක ස්වාමීන් වහන්සේ අපහසුටපත් වෙනවා. ඍජුව කරුණු නියම විදියට එළි වුණොත් අසන්න අසහනයටපත් වෙනවා. මොකද්ද මේ අපිට මෙතෙක් කල් කියපු දේ මේ කියන දේත් අතර වෙනස කියලා. ඉතින් ඒ නිසා මෙතන අපි තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම් ක්‍රමය අනුපිළිවෙලින් සිද්ධ වෙන එකක්. ගොඩාක් ගුරුසු බරපතල අකුසල තියෙන කෙනාට ඊට වැඩිය අඩු අකුසල තියෙන එකක් එච්චර ගුරුසු නැති එකක් කුසලයක් විදියට පෙන්නලා දෙනවා. සංසන්දනාත්මකව. ඉතින් එතකොට ඒකේ නා අමාරුවෙන් ආයාසයෙන් අර ඝන බහල ගුරුසු අකුසලය අයින් කරනවා අර ඊගාවට තියෙන ටිකක් මුරුදු මධ්‍යස්ත අකුසලයට හේතු වෙනවා. එයා එතකොට ඒක දකින්නේ අකුසලයක ඉඳලා කුසලයකට ආවයි කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ තද බල අකුසලයක ඉඳලා මද අකුසලයකටපත් වීම. ඊට පස්සේ එතන ගත කරනකොට ඒත් එච්චරම ලুকু සාන්තියක් දැනෙන්නේ නැහැ. සීල ආඩම්බරයක් හිතට එනවා. ඒ තාමත් ඉන්නේ අකුසලේ. ඒ නිසා එයාට දැනෙන්නේ නැහැ ටික කාලයක් යනකොට අලුත් දේර පුරුදුනාට පස්සේ තියෙනවා හිටපු තැන වගේම මෙතනක් තියෙනවා යම්කිසි දැවිලි තැවිලි ගතියක් යම් කිසි අසහනකාරී ගතියක් ඇති ඒකට දැන් මොකද කරන්නේ කියලා බලනකොට ඊටත් වඩා සියුම් කෙලේශයක් මාර්ගේ අර මධ්‍යස්ථ කෙලේශය අයින් කරනවා. ඒකත් පෙන්වන්නේ කුසලතාවයක් විදියට. ඉතින් ගියාට පස්සේ තවත් හිතට තෙදක් එනවා. මම වෙනදට වැඩිය ශික්ෂාගරුකයි, වෙනදට වැඩිය සભ્યත්වගතයි, වෙනදට වැඩිය මහාත්මා ගති තියෙනවා. සදාචාර සම්පන්නයි. නමුත් ඒකේ ටිකක් පටල වේගන පතයන් වේගන යනකොට තේරෙනවා ඒත් ඒ දුකේ හෝ දැවිලි තැවිලි වල හෝ අසහනයේ සම්පූර්ණ ගෙවන් කිරීමක් කළා නැහැ. තාම දැන් හොඳ කුසල තැනක ඉන්නේ. Taman දන්න විදියට. නමුත් තාමත් ඒ දරතයන් එහෙම නැත්නම් ජීවිතයේදී පවතින දැවිලි තැවිලි යම් කිසි ප්‍රමාණයකට තියෙනවා. ඉතින් අර සත්පුරුෂයා හිතන්නේ කොච්චර හොඳ කෙරුවක්වත් මේක සනീപ කරන්න බෑ. මොකටද මේ ආයාසයෙන් හොඳ වෙන්න හදන්නේ? මං හිටපු තැන වගේම තමයි කියලා එයාට හිතේ. නමුත් සත්පුරුෂයා කල්පනා කරනවා මම ඉතින් ඉස්සර විතර කාය දුස්චරිත දැන් වෙන්නේ නැහැ. වචී දුස්චරිත වෙන්නේ නැහැ. ඒ නිසා මගෙන් සමාජයට වෙන දරත අනතුරු කරදර දැන් අඩුයි. මගේ හිතේ යම් ප්‍රමාණයකට සාන්තියක් තියෙනවා. මං හිතනට වැඩිය සભ્યත්වගතයි කියලා. එන්නේ සියුම් වෙනස තේරෙන්නේ නැහැ ඡන්දපරසු කෙනාට. තේරෙන්නේ නැහැ අශපුරුෂයාට. ඉතින් යාට පේන්නේ මේ හොඳ කිරුවත් නරක කිරුවත් ජීවිතේ කරදරයි. ඉතින් මේ හොඳ කරන්න මොකටද වෙහෙස ගන්නෙ? කවුරුත් එක මල්ලෙනේ කවුරුත් එක ස්වරූපෙනේ කියලා නපුරට හිතනවා. නමුත් සර්වචන චේතනදී සදාචාරය ඉස්මතු කරලාට කියනවා මේ කරපු හික්මීම නිසා මේ කරපු ඉන්ද්‍රිය සංවරය නිසා පරිතද කර ගැනීම නිසා නොදැනුණාට පරිසරයට සමාජයට ගස්වල වලට ඔබ හිතට උතුම් ලොකු සාන්තියක් තියෙනවා ඒ නිසා ඔය කරගෙන යන වැඩේ කරන්න කියලා අර සියුම් කෙලස් තියෙන කරණටත් කියනවා ඒ සියුම් කෙලසුත් අඩුකරනද තවත් ඊට වඩා කුසලතාවයක් පෙළලා දෙනවා. ඔන්නේ දෙවෙනි තුන්වෙනි මට්ටම් වලදී බෞද්ධය හැලෙනවා. බෞද්ධයර පෙන්නේ තියෙන අපිට මෙතෙක් කල් දහම් පාසල උගන්වපුවා දැන් නැහැ. අපිට මෙතෙක් කල ගමේ පන්සලේ හාමුදුරු ගන්න බව දැන් නැහැ. දැන් අමුතර දෙයක් කියනවා මට මේවා තේරෙන්නේ නැහැ කියලා. ඒත් ඒක අතහරිනව නැත්නම් ඒක වටිනාකම තේරුම් ගන්න උත්සාහ කරන්නේ නමුත් ඒ වුණත් ඒ පුද්ගලයා මේ වෙනකොටත් සෑහෙන්න අධිචි තත්ත්වයකට පත් වෙලා තිනවා අපහු පිරෙන්නේ නැත්තම්. නමුත් ඉදිරියටම වැඩ කරගෙන යන්නේ කරන්න තේරෙනවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගොරෝසු ගොරෝසු දේ අතහරිමින් සියුම් සියුම් දේවල් වලට යන බව. ආන් එහෙම යන කෙනාට තේරෙනවා බුදුහාමුදුරුවෝ මේ ආරම්භකයට විතරක් නෙවෙයි බණ කියන්නේ මදහත් අත්තරත් ගා දිනුවෙච්ච කරණ තාම කියන්න බණක් බුදුහාමුදුරුවෝ ගාව තියෙනවා. ඉතින් තමන් දැන් ගොඩාක් ශෙනක පිස නැති වුණාට දැන් ඉන්නේ හැදිච්ච පිරිසක් මැද සීමිත පිරිසක් මැද කියලා මම දන්නවා කියලා ඉවර කරන්න බෑ මේ මම දන්නවා කියලා ඉවර කරන්න බෑ මේ විනය. එnde ende ende ende සිවුම් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ සිවුම් භාවයකින් බැලුවොත් නම් කග්ගවිසාන සූත්‍රයේ සුවිශේෂී තැනකට අවිල්ලා තියෙනවා. අන්න ඒ සුවිශේෂී බව තේරුම් ගන්නද මේ වෙනකොටත් හික්මීම ඉස්සරහින් තියාගෙන තියෙනවා. මේ වෙනකොටත් තමන් ආපු මේ පියවර දෙක තුන එහෙම දැඩි කරලා අල්ලගත්ත හිතක් තියෙන කෙනෙක් ඉන්නෝ නැත්නම් ඒකට පශ්චාත්තාප වෙන කෙනෙකුට නම් මේක ආපහු ලෙස්සලා වැටෙන තරක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් යනවා බලනකොට මේ කග්ගවිසාන සූත්‍රයේ ප්‍රධාන වශයෙන් එල්ල දෙන්න හදන තේමාව තමයි මේ ඒකෝ කියන පදේ. ඒකෝචරේ තනිව හැසිරියන් කියන එක. එහෙම නැත්නම් ඒකෝදි භාව. ඒකෝදි භාව කියන්නේ හිතේ සමාධියට, හිතේ තියෙන එකලස් ගතියට, සමතයට, ඒකේ තියෙන ඒකට තමන් දක්වන අනුග්‍රහයට කියන බුලන් ඒකෝ කියලා. ඒකචාරී කියලත් මේක සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒකෝ කියන පදයට ඒකෝචරේ තනිව හැසිරෙනවා කියන එක සඳහන් කරනවා. මේ මේ සූත්‍රයේ එහෙම නැත්නම් හුද්දේ කලාව වෙනවා. විවේක වෙනවා. සාමය සතුට හිතේ සතුට ප්‍රධාන තැන සලකනවා කියන එක මේකෙන් සංග්‍රහ වෙනවා. ඉතින් මේ කග්ගවිශාන සූත්‍රය දිග්ගටම යටින් බලනකොට ඒ වගේ උදේකලා වීමේ එකලාව හැසිරීමේ ඒකෝචරේ කියන පදය හරි ලස්සන විදිහට එක එක එක එක ක්‍රම වලින් එක එක ක්‍රම නිදර්ශන වලින් පසවිමානෝ පෙන්වා දෙනවා මේ ඒක ආගමට නොගැලපෙන ගතියක් මේකට අහක දාන්න බැරි තරම් ගැඹුරු ධර්මයක් තියෙන නිසා දෝ මේකට අටුවාචාර්යින් වහන්සේලා පෙන්නලා තියෙන මේ ඒකෝචරේ කියන ගතිය එහෙම නැත්නම් එකලාව හැසිරෙනවා කියන මේ ගතිය උදේකලා වෙනවා කියන මේ ගතිය ශීල දෙනා සඳහා දේශනා කරපයක් නෙවෙයි අසේ බුද්ධත්වයේ සඳහා ප්‍රාර්ථනා කරන්නා වූ පසේ බුදුරජාණන් වහන්සේලාට දේශනා කරපයක් කියලා කියලා. ඒ මොකද සාමාන්‍ය සම්ප්‍රදාය හැටි තමයි පසේ බුදුරජාණන් වහන්සේලා බොහෝම අඳුරන්න බෑ බුදු කෙනෙක් කියලා හැසිරෙන්නේ එකලාව. ඒ නිසා එවැනි අදිෂ්ඨානයක් හිතේ ඇතුව බෝධි සම්භාර කරු නැත්තන්ගේ බෝධි සම්භාර කතා නැත්තම් ඊයත්න්ගේ ජාතක කතා වගේ තමයි අටුවාව පෙන්ලා දීලා තියෙන්නේ. නමුත් කාට හරි තරුණ තරුණි කෙනෙකුට මේ සූත්‍රය පොඩ්ඩක් හේතු ගන්නලා දුන්නොත් තාම සමාජශීලී වෙන්න ඉස්සෙල්ලා තාම කසාද බඳින්න ඉස්සර වෙලා තාම රසාවක් කරන්න ඉස්සර වෙලා ඒ කෙනේ 10කින් එක්කෙනෙක් අල්ලන්න ඉඩ තියෙන ඔක්කොම නම් අල්ලන එකක් නෑ ඇල්ලුවොත් ඒ කෙනාට ආයේ මඩේ දාලා හොදන්න දෙයක් ඇත්තේ නෑ තේරෙනවා අපි තනියම උපදින්නේ තනියම මැරෙන්නේ මේ අතරමැද මේ ඇති කරගන්න සෑම සම්බන්ධතාවයක්ම දුක පිණිස පිටනවා ඒක දැනගෙන ඒ සම්බන්ධතාවයන් විදුලි වයර් එකක් පරිපතයක් අතට අත්මේසයක් දාගෙන අල්ලනවා වගේ වැඩ ගත්තර කමක් නැහැ දෑතින් දෝතින් අල්ලන්නේ නැතුව ඒක හෑන්ඩ් ග්ලව් එකක් දාගෙන අල්ලන්න වගේ අල්ලන්න පුරුදු වුණොත් එහෙම ඒ මනුස්සයාට මේ හම්බෙච්ච මනුස්ස ජීවිතය සෑහෙන සතුටකින් ගෑන දුක් පීඩා අඩු ගතියකින් ඝර්ෂණය අඩු ගතියකින් ගත කරන්න පුළුවන් බව මම හිතන්නේ තරුණ වයසේදීම තේරුම් ගන්න පුළුවන්. අභාග්‍යයකට වගේ වැඩි හිටියෝ මෙව අපෙන් හංගලා තියෙනවා. හංගලා ඉවරලා අපිට මේ ශෙනක මත එකතු වෙන්න දක්ෂකම් පාණ්ඩ ජනප්‍රිය වෙන්න ලාභ ලබන්න, සත්කාර ලබන්න, සම්මාන ලබන්න, ශිලෝක ලබන්න තියෙන ක්‍රමය බුදුහාමුදුරෝ දේශනා කරපු එකක් කියලා අපිව අහස් කුරපත්තු කරුවා වගේ සේවන වලට ගෙන තියලා උඩ අරින්න හදනවා. උඩ ගිල ඩෝංග ආපුවාම කොහේ කැලේ විශ්ිනවද කියලා හොයන්න බෑ. ඊට මීට වැඩිය තමන්ගේ ලැබිච්ච ජීවිතයේ සංවිධානයක් ඇතුව එකලාවසඬ එහෙම නැත්නම් ඒකෝචරේ නැත්නම් ඒක විහාරී හුදේකලා ජීවිතයකට යොමු කරන්න පුළුවන් නම් අමාරු වුණාට පස්සේ බෑ කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ අමාරු වුණාට පස්සේ වුණත් ඕනෑම කෙනෙකුට සම්පූර්ණ අවස්ථාව තියෙනවා Taman කාලා තියෙන රාත්තල් ගාන වැඩේ කියලා මඩ රාත්තල් ගාන දන්නවනම් ආයනෝ කණ්ඩ ඒකත් හොඳයි නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ මඩේ ගා ගන්න නැතුව පිරිසුදු ජීවිතේ බලකමක් තියෙනවා ඒ නිසා මම මගේ ජීවිතය අවුරුදු 26 27 දී විතර මේ සතිය සාප්‍රමාදී කියන වචනේ හදාරනකොට මට කියවන්න දුන්නේ සුදු හාමුදුරු ඉස්ලාම් මේ සූත්‍රය. මම ඒතර බැලලා තිබුණෙත් නෑ රස්සාවක් කරලා තිබුණෙත් නෑ. මේ මේ බුදුහාමුදුරෝ මෙහෙමත් දේවල් කියලා තියනවාද කියන එක විතරයි මට ඉස්සරහට දැනුනේ. ඉතින් මට කිව්වා පුළුවන් නම් මේක කඩපාඩම් කරගන්න. ගාථා 30 ගණක් තියෙනවා. හැම ගාතාවක්ම ඉවර වෙන්නේ එකක් අර ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කඟ වේනගේ තනියඟ වගේ තනිව හැසිරියන්. හැම කතාවක්ම කියලා කියනවා කඟ වේනගේ තනියඟ වගේ එකව එකව එකලාව හැසිරියන් කියලා. ඒක මට හම්බුනේ ඒ ජීවිතයේ භද්‍ර යවුණේ. නමුත් වාසනාවකට අවාසනාවකට මම දන්නේ ඒකට මට ප්‍රිය ගතියක් ඇති වුණා. මම බොහොම ජනප්‍රිය භාවයට කැමති ජනප්‍රිය ජීවත් වෙන සමාජශීලී ජීවත් වෙන සතෙක්. ඒ වුණාට මේක හිතේ තියාගෙන හිටපු නිසා මට මේ හැම ඇති වෙච්ච සම්බන්ධතාවයකම කෙලවර ගඳ ගහන එකක් බව. ඒක හැම එකක්ම කුණු වෙච්ච එකක් බව. තේරෙනකොට මට ඒ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුව පෙන්ලා දීපේක ඇතර බුදුහාමුදුරුව කියපේක මට හොඳට පේන්න පටන් ගත්තා ඒ නිසා මට දඬුවමක් වුණෙත් නෑ ඒක පශ්චාත්තාවයක් වුණෙත් නෑ මේක අර කියාපු දේ නැවත කල්පිරි මැදීමක් විතරයි අත්තිරුවක මේ තල්පත්ති රූප තියෙන එකක් නැවත කළු පිරිමදිනකොට <coughs> අලුත් එල්ලියන්න ඕනේ නැහැ. මැකිච්ච දේ පේනවා. ඉතින් හැම සම්බන්ධතාවයකම අවසානයේ තියෙන පශ්චාත්තාපය. හැම තැනකම අවසානයේ තියෙන බලාපොරොත්තු සුන්වීම. සෑම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන්වීමකින් කමාරයි. මේක පරණානුස්සති කියලා කියනවා. මරණානුස්සති කියලා කියන්නේ මේ ජීවිතය ඊටාම සිලිලාරයක් සහිතව හදා බදා ගන්න හදන මේ සම්බන්ධතා සියල්ලම අවාසනාවන්ත දුක්ඛිත ගඳ ගහන පිලුණු වෙච්ච මරණයෙන් හමාරයි ඒක බරපතල මරණයක් වෙනවා ජනප්‍රිය ජීවත් වෙච්ච මිනිහට මේ කතාව දන්න මනුස්සයට ඒක මරණයක් කියලා තේරෙන්නේ නැහැ මොකද ඉන්නකනොත් තිබුණේ වැඩි පරිසුපාසනක වැඩි ඇලිගලි වැඩි ආලිංගන නැහැ නමුත් ඒක අර කලින් හිතවත් අගෙන තියනවද නැද්ද කියන එක මේ වචන ඇහෙනකොට ඒක බුද්ධ නැද්ද කියලා ඇත්තදෝ නැත්තදෝ කියලා කල්පනා වෙන එක එහෙම නැත්නම් මේක මේ සාමාන්‍ය ගත කරන සදාචාර ජීවිතයටත් වඩා උතුම් එකක් කියලා තේරෙන එක මේ බණෙන් වෙයිද නැද්ද කියන මට විශ්වාසයක් නැහැ. නමුත් අදහස් කරන්නේ මේ කකවිශාන සූත්‍රයේ තියෙන ඒ සම්බන්ධතාවල තියෙන අපි දන්න හොඳයි කියන සමාජශීලී කියන සભ્યත්ව කියලා කියන හැදිච්ච කියන සම්බන්ධතාවය හැම එකකම යට බිලියක් තියෙනවා. ගිල්ලොත් gediya පිටින් බිල්ලට අහුවෙලා මාළුවකට දැම්මා වගේ ගැහෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හැම සම්බන්ධතාවයක්ම නිවනත් එක්ක මොකද්ද අරියාදුවක් තියෙනවා. ඒ සම්බන්ධතාවය නැතුව කරන්න පුළුවන් කියන එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා දැනගන්නට මේ සම්බන්ධතාවල යට පෝරකයක් තියෙනවා. යට පිළියක් තියෙනවා. දන්නේ නැතුව මේක සර්ව සුභවාදී සර්වපත්‍ර එකක් කියලා ගිල්ලොත් ගිලපු එක අහු වෙනවා. ගිලපු නැති එක අහු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සූත්‍රේ පෙන්වන්න හදන මේ ගාථා පෙන්වන්න හදන කරුණු පිළිබඳව මූලික විග්‍රහයක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒවා මේ අතෝ දාන. මේ අතෝ ඇත්තට මටත් වැඩිය හොඳයි. ඒ පැත්තේ. නමුත් ඒ වගේ යට පෙන්නලා තියෙන හැම බිලිය මතු කරලා දෙන්න පුළුවන් වුණොත්, මතු කර ගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ තමන් ළඟ මේ තනවා වඩාගත් ගුණ වලට බය වෙයි කියලා. නමුත් මේ ගුණ ටික පාලනයක් කරතෝ පාවිච්චි කරන්නේ. 100ක් විශ්වාස කරන එකක් නෑ. එහෙම කෙරුවොත් ඒ විශ්වාසයේ ගුණේ විසීම බිඳිනවා. මොකද මේ එකක්වත් මේ නිවර නෙවෙයි. එනිසා මේකේ තියෙනවා මිත්තේ සුභච්චේ අනුකම්පමාන. මිත්ත කියලා කියන්නේ අපි අපි ගැන හිතසුව සලකමින් එකට ජීවත් වෙන ඒකාන්ත ඒකාන්ත වූ හිතකාමතාවය ඇති කෙනාට අපි කියනවා මිත්‍රත්වය කියලා. ඒ ඒ තියෙන මෙලෙක් ගතියට මිත්‍රකම කියලා කියනවා. ඉතින් අපි දන්නේ ඒක කන්නේ මෙත්ත සූත්‍රයේ මිත්තානි සංස සූත්‍රයේ සෑම තැනකම පෙන්නනවා ඒ වගේ මිත්‍රත්වයක් ඇති කර ජීවත් වීම පහසුවක් කියලා. ඉතින් ඒක මේ උපදෙනේ කහනවා ඇයි අනිපා මේ ආනාපාන සතිය භාවනා කරනට වැඩිය ඇයි මෛත්‍රී භාවනා කියලා දෙන්නේ නැත්තේ ඒක ලේසි මට ඒක හරියනවා ඉතින් ඒක ටිකක් කරලා ආනාපාන සති භාවනා කරුවොත් නරකද ඉතින් බබාට හිත නරක කරන්න නැති වෙන්න වැඩි හිත කඩා ගන්න නැති වෙන කියන ඉතින් මෛත්‍රියෙන් හිත එකලස් වෙනවා නම් එකලස් කරලා ආනාපාන දාලා ආනාපානට එන්න කියලා ඒකටත් කැමතියි ඒ කියන අය මුළු කාලෙම මෛත්‍රී භාවනා කරනවා නම් මොකද්ද තියෙන නරකේ? ඇයි අපිට ඔක්කොමලා කියලා දීලා තියෙන දහම් පාසලෙහි, පන්තලෙහි, බුදුහාමුදුරුවෝ වන්න සෑරුයි. ඔක්කොමලා කියලා තියෙන මෛත්‍රී භාවනාවනේ. ඇයි මෛත්‍රී භාවනාවේ දෝෂය කියන්නේ? ඒ දෝෂයක් කියන්න ගියොත් කෙලින්ම ඉක්නරක් වෙනද කියනවා මෛත්‍රී භාවනාවෙන් පරියන්කයට ගිහිල්ලා හිත එකලස් කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ලක්බන්න කියලා හිත එකලස් කරන්න පුළුවන් විනාඩි 5-10කට ගත කරාට කමක් නැහැ. හැබැයි එකලස් කරගත්තට පස්සේ ඊට වඩා හොඳ එක තමයි උදාසීන වූ ආනපාට දාන්නේ කියලා. ඉතින් භාවනා නොකරන කෙනෙක් නම් මේ කොහොමද කියන්නේ? නිකම්ම නිකන් සත්තු මර මර හොරකම් කර කර ඉන්න එකේ නරක අය අල්ලපු ගෙදර මනුස්සයට මෛත්‍රී කරන එක, අසල්වැසියට ප්‍රේම කරන එක නරක නැහැ. ඒකේ දෝෂයක් නැහැ. නමුත් මේ මේ මෛත්‍රී භාවනාව කරා තමයි මෛත්‍රී භාවනාව නෙවෙයි. මේ කියන මිත්‍රත්වයේ තියෙන දෝෂේ වැටෙන්නේ නේවාසික භාවනාවට ගිය කෙනාට. එහෙම නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මය පිළිබඳව සීරුවෙන් කල්පනා කරන එකට ඒ මොකද මෛත්‍රී භාවනාව සඳහා හිතසුව පැවැත්වීමේදී පිරිමි කට්ටිය කාන්තාවට මෛත්‍රී කරන හරි ලේසි. හරි ආසයි. අන්තිමට වෙන්නේ අන්‍යමෙන් දරුවෝ හම්බ වෙන එක. මෛත්‍රී යටපැත්තේ තියෙන කාමී. දන්නේම නැහැ මේක බොහොම ආගමිකව පටන් ගන්නනේ අද තියෙන බෞද්ධ සමිති ගොඩක නිලතල හුගදෙනෙක් දරන්නේ ඒ කාම මිත්‍යාචාරයට gederin අවසර ලබා ගන්න ඕන නිසා. අනියමෙන් අවසර ලබා ගන්න කියන මට අහවල් සමිතිය වැඩ තියෙනවා, අහවල් සභාව වැඩ තියෙනවා. හැබැයි තියෙන්නේ වෙන කවුරු හරිත් එක්ක තියෙන අනියක් සම්බන්ධකම. පෙන්නන්නේ නම් අර සභාවේ මේ සභාවේ ලොක්කයි කියලා. ඉතින් ගෙදර මිනිස්සයා හිතන්නේ ඇත්ත නේ නම් මේ මිනිස්සයා විශාල සමිතියක සභාපතිනේ. ඉතින් රැයත් යනවා දවලුත් යනවා. සභාව පවතින වෙන තැනක. ඉතින් මෙව්වා අන්තිමට ගිහිල්ලා ඔන්න RNA DNA පරීක්ෂණ පවත්තන්න කියනකොට තමයි ලෝකයා දැනගන්නේ පටලැවිලා ඇමිනිලා. ගිහිල්ලා තියෙන හැබැයි මෛත්‍රී ස්වරූපේ. ඒ නිසා මෛත්‍රියේ යට තියෙන කාමේ ආනාපානෙ වගේ නෙවෙයි සිත් ගන්න සුළු. ඒ නිසා ඕනම කෙනෙකුට හිතෙනවා මෛත්‍රිය ටිකක් මෙලෙකයි, ලේසි ආනාපානෙ හරි රළුයි, හරි වියලි. ඉතින් ආනාපානට වැඩිය මෛත්‍රී භාවනා කරන එක ආගමානුකූලයි. හිතට රුචි කියලා. ඇත්තටම සතුන් මරණට වැඩිය නම් හොඳයි තමයි. හොරකම් කරනට වැඩිය හොඳයි තමයි. හැබැයි කාමීත්‍යාචාරයෙන් බලනකොට මෙතන වංචාවක් විතරයි සිද්ධ මේ කාමයමයි මෛත්‍රී මුවාවෙන් ඒක නිසා කියලා තියෙනවා මෙත්තා මුකේන කාමං වංචේති කියලා. කාමේ මෛත්‍රී මුකෙන් වංච කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ මෛත්‍රී භාවනා පිළිබඳ වැඩි ආදරේ වැඩි සාදරව කතා කරනවා නම් ඒක නට දොස් කියලා වැඩක් නැහැ මොකද මේක වංචනික ධර්මයි හිතාමතා කරන දෙයක් නෙවෙයි නමුත් Taman කල්පනා කරනවා නම් මගේ හිත මේ මිත්‍රත්වය ඇති කරන්න කැමති යාළුව ඇති කරන්න කැමති සුවදකම් ඇති කරන්න කැමති සුබද්ද සුවද්ද සුවදකම තමයි සුභජ්‍යතා කියලා කියන්නේ ඉතින් ඒක අපිට වෙන්නේ සමාජශීලී ගතියක් ප්‍රගතියක් මගේ දක්ෂකමක් මම කාටත් ප්‍රියයි කා මම මමත් ඒ අයට ප්‍රියයි කියන්නේ. ඉතින් ඇත්තටම දේශපාලනඥයෙකුට නම් හරි වටිනවා. මේ මිත්‍ත සුභජ්‍ය කියන බව මම දේශපාලනඥයට නැතුවම බෑ. එයා හැබැයි ඒක කරන්නේ ඒ යාළුවාගේ ඒ සෝදයාගේ හිතසෝ පිණිස නෙවෙයි තමන්ගේ කුට්ටිය කඩා ගන්නයි මනාප වැඩි කර ගන්නයි ඡන්ද දිනා ගන්නයි ඉතින් ඒ නිසා ඒ අත්තු මෛත්‍රී භාවනාවට පුදුම අර්ථකථන දෙනවා ඉතින් අපිට පන්සලේ හාමුදුරන්ට වැඩි දේශපාලන වේදිකාවල ඇහෙනවා මෛත්‍රී භාවනා පිළිබඳ කතා. ඒ වගේම ආර්ථික විශේෂඥයෝ කියනවා තමන්ගේ කම්පැනි බඩු වැඩියෙන් විකිනෙන්න නම් කම්පැනි ජනප්‍රිය වෙන්න ඕනේ. ඒ සේල්ස්මන්ලා කට කණේ තියලා hina වෙන්න දැනගන්න ඕනේ පාරිභෝගිකයා එනකොට සුහද වෙන්න ඕනේ මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්න ඕනේ මෙන්න මේ පැත්ත උස්සලා වෙන්නන්න ඕනේ කියලා ඉති උස උස වෙන්නවා ඉතින් කාටවත් පේනවා උස්සලා වෙන්නන්න නැති කට්ටියට වැඩි උස්සලා වෙන්නන කට්ටියක බඩු ගන්නවා ගත්තට පස්සේ අන්තිමට ආයශරයක් කර කියලා ගිහිල්ලා අර මනුස්සගේ මඩිසලේ තද වෙනවා. Tamanට කොලෙස්ටරෝල් හැදෙනවා. දියවැඩියාව හැදෙනවා. එතකොට ඒගොල්ලෝ කවුරක්වත් නැහැ. එතකොට ඒගොල්ලගේ වැඩේ කරගෙන ඉවරයි. ඉතින් එදා නමුත් දිගටම ඇඩ්වර්ටයිස්මන්ට් එක පාරයි තියෙන්නේ. මේ දේ ගත්තොත් නම් අරට වැඩිය සැපයි කියලා. ඒක සමාජ විද්‍යාඥයෙක් ගෙදර ආරවුල් නම් මිනිහා වේදිකාවට නැගලා අනුන්ට මෛත්‍රී උගන්වන්න ඉන්නවා. හැබැයි ගෙදර ගෑනිත් එක්ක කරන්නේ. හැම මෛත්‍රී කතා කරන මිනිස්සෙක්ගේ ගෙදර රණ්ඩු. ඉතින් ඒව වහගන්න පිළියම තුවාලෙට අරස්තර දානවා වගේ මේ මෛත්‍රී භාවනා පාවිච්චි කරාට පාවිච්චි කරනවා. ඒ වංචනික ස්වරූපයෙන් බුදුහාමුදුරුවෝ රැවටෙන්නේ නැහැ. ධර්මේ රැවටෙන්නේ නැහැ මේක කියා තියෙන දෙයක්. වංචනික ධර්ම වල මිත්‍යේ සුභජ්ජේ අනුකම්පමාන. අනුන්ට අනුකම්පා කරනවා, මිත්‍රත්‍යක් කියා පානවා, සුහදකමක් කියා පානවා. මේ සියල්ලම පිටින් බොහෝම ලස්සන ආගමික ධාර්මික ධර්මතා හැම එකක්ම යට බිලියක් තියෙනවා අනුකම්පාවයට ද්වේෂය තියෙනවා මෛත්‍රියට කාමේ තියෙනවා දෙකම වංචනික ස්වරූපේ බැලකට ඒක නිසා අපට මෛත්‍රී ආනාපාන සතිය වගේ මධ්‍යස්ථ අරමුණක් සක්මන් කරනකොට මේ පොළවේ පය ගැටෙනා වගේ එකක තෙතමනයක් පේන්නේ නැහැ. සුහදකමක් පේන්නේ නැහැ. අනුකම්පාවක් පේන්නේ ඒක හරි වියලි ගතියක් තියෙනවා. ඒකේ බුදුක ස්වාමීන් වහන්සේ නිසා කියනවා මේ පිම්බීම හැකිලින් බලනකොට ආනාපානෙ බලනකොට මස්ලේ නැතියට බලුලෙව කන්නේ වගේ කියලා. ඒක මසුත් නැහැ, ලේත් නැහැ, මැරබෝන් එකක් නැහැ, ඇටේලෙව කනවා වගේ තමයි තියෙන්නේ. බල්ලෙක් මස්ලේ නැතියට ලෙව කනවා වගේ තමයි යෝගාවචරයට තියෙන්නේ මේ ආනාපානෙ කරනකොට. අර මෛත්‍රී කරනකොට අනුකම්පා කරනකොට ටිකක් ලේ රහ තියෙනවා, මැරබෝන් එක තියෙනවා, ඛණ්ඩ හිතෙනවා. පුළුවන් නම් කපම් බැත්නම් කපම් කියලා තමයි කියන්නේ. ඉතින් ඒක ටිකක් පරපරළු වැඩි. ඒක ටිකක් ගොරෝසු වැඩි. ඉතින් එතකොට එවැනි දෙයක් දේශනා කරන එවැනි දෙයක් කියන කෙනෙකුට උද්දුත කරලා පෙන්වන්න වෙන්නේ කග්ගවිසාන සූත්‍රය තමයි. අනෙක් හැම සූත්‍රෙම කියනවා ඊර්ෂ්‍යා කරනකොට ක්‍රෝධමාන කරනවට වැඩිය මෛත්‍රී අනුකම්පාව හොඳයි කියලා ඇත්තට. ඒක ප්‍රශ්නයක් නැත්තේ. නමුත් ඒකට ගිහිල්ලා ඒකේ අබ්බැහි වෙච්ච එක නා ඒකෙන් ගලවලා ඊට වඩා හොඳ එකට දාන්න නම් ඒ තමන් කරන මේ මිත්‍යේ සුභජ්ජේ අනුකම්පමානෝ කියන ඒ ಗುಣ ධර්ම වශයෙන් පේන දේ යට තියෙන වංචනික ධර්මය පින්නවේ බුදුහාමුදුර හැර වෙන කවුරක්වත් නැහැ. බුදුරණසිව සියල්ලම විදර්ශනා උපක්ලේශ වශයෙන් වංචනික ධර්ම වශයෙන් ෂට මායාවී ධර්ම වශයෙන් පෙළලා තියෙනවා. ඒක සමාජයට කියපු බණක් නෙමෙයි. ඒක සබ්‍රහ්මචාරින් වහන්සේලාට බණ භාවනා කරන හැට භික්ෂුන් වහන්සේලාට දේශනා කළා තියෙනවා. මේ මිනිස්යෝ කරන තාලෙට මේ අනුකම්පාව, මෛත්‍රිය, සුබජ්ජකම උබල වැටිය බාර ගන්න යන්න එපා. බාර ගත්තොත් සිවුර ගලවන්න වෙනවා. සිවුර ගෑව බාර ගත්තොත් අරන්නේ එළියට යන්න වෙනවා. ඒ නිසා අරන්නේ ඉන්න කැමැති නම්, සිවුරේ ඉන්න කැමැති නම්, දීර්ඝ භාවනා ජීවිතයක්, එකලා ජීවිතයක් කැමැති නම් මේ මිත්‍රකමේ තියෙන ආදීනව දහලකපන්. අනුකම්පාවේ තියෙන ආදීනව සලකපන්. ආපේති අත්තම් පටිපත්ත චිත්තෝ තමයි පැවිදීමේ අර්ථය මේ පිළිබඳ සිත කියලා මේ පටිපත්ත චිත්තේට දක්වලා තියෙන්නේ බහ දෙනවයි කියලා එකක් තියෙනවා කෙල්ලෙකුට කොල්ලෙක් බහ දෙනවා නැත්නම් කෙල්ලෙකුට කොල්ලෙක් පිළිබඳ පිළිබඳ හිත පහළ වුණායි කියලා සාහිත්‍ය ග්‍රන්ථවල තියෙනවා ඒකේ pāli වචන තමයි පටිපත්ත චිත්තෝ මේ බැඳිච්ච හිත තමංගේ අර්ථය නැසන අඩියෙන්ම නැසන ඒක නිසා ධර්මයේ පිළිබඳවත් එපා ප්‍රතිපත්ත චිත්තය. බුදුන් එක්කවත් එපා ප්‍රතිපත්ත චිත්තයක්. සංඝයා එක්කවත් එපා ප්‍රතිපත්ත චිත්තයක් ප්‍රයෝජනෙ සලකලා තමයි පාවිච්චි කරන්නේ. බුදුජාණන් වහන්සේ නම් අල්ලන්නේ ගැට අහුවෙන එකක් නෙවෙයි. ධර්මයත් ඔය කොච්චර නරන්න ගියත් අහුවෙන්නේ නැහැ. හරියට සංඝයා නම් අහුවෙන්නේ නැහැ. ඉතින් ගිහියෝ එහෙම සංඝයාට එහෙම බුදුන්ට එහෙම ධර්මයට කැමති නැහැ. එයාට ඕනේ ගෙදර ගිහිල්ලා කෑල්ලක් තියාගෙන ඉන්න පුළුවන් බුදුහාමුදුර කෙනෙක් තමයි. මේ 13 වංශලා ගෙදර ගිහිල්ලා තියායි. එහෙම නැත්නම් බුදු පිළිමයක් ගෙදර ගිහිල්ලා තියාිනවා. මොකද මගේ බුදුන් කියලා කෑල්ලක් ගෙනියන්න ඕනේ. ඒ ගෙනියන්නේ gadol කෑල්ලක් කියලා බව දන්නේ. ඒක තියාගෙන කරා මෙන්න බුදුන් කියලා ඉතින් පිටරට මෙයා වෙන කතෝලික මිනිසෙක් ආපුවා කියලා ඔන්න. අපේ බුදුහාමුදුරුව අපේ ගෙදර ඉන්නවා. ඉතින් අරගොල්ලන්ට හරි ප්‍රශ්නයක් එනවනේ කතෝලික මිනිසෙන්ට යේසුස් වහන්සේගේ අලුත් නැහැ. යේසුස් වහන්සේ හිටපු දැන අංගාර චෛත්‍යකුත් නැහැ. පොහා විද්‍යාවේ මොකක්වත් එළියලා නැහැ. ඉතින් මිනිස්සු අන්දමන්ද වෙනවා අපේ අබුද්ධාංග කාර්යයට නම් ධාතුන් වහන්සේලා හරි තියෙනවා අපිට ඒක නැහැ කියලා. ඒ නිසා බුද්ධඝම පැතිරීමේදී මේ ධාතු කතාව බොහොම දුරට කියලා තියෙනවා. ඒ නිසා අපි ඒකේ තියෙන පටිබද්ධ චිත්තේ තියාගන්න බුදුහාමුදුරුවෝ හිතේ වවා ගන්නව නෙමෙයි කරන්නේ. අපි ඒ ධාතු ළඟ ධානය ඉන්නවා ධාතු චෛත්‍ය වන්දනා කරනවා ධර්ම චෛත්‍ය නෙවෙයි. නමුත් බුදුහන්සේ පැහැදිලිව කියලා තියෙනවා ධම්ම ධාතු ධාතු චෛත්‍ය හොඳයි ධම්ම චෛත්‍ය හොඳයි ධාතු චෛත්‍ය වලට වැඩිය කියලා. නමුත් අද ලංකාව වගේ රටක ධාතුන් වහන්සේලාට වඳින එක හොඳයි. නමුත් ඒක කරන්න කරන්න ධම්මචේති නැතිලා. මේ බෝලින් ගිහිලා යනවා ධාතු වන්දනා කරන්න මේ හෘදේ වස්තු ඇතුලේ තමන්ගේ බුදු ගුණ වඩන එක අනත චිත්තක්ෂණයක්වත් මම දැන් මෙතන ඉන්නවා කියන එකේ ඔක්කොම වැඩිය ලොකුයි කියන එක පිළිගන්න නිකන් අච්චාරු කනවා වගේ. තුණු දෙහි කනවා. දුනු මිරිස් කනවා වගේ මේ වර්තමාන මොහොතේ හිත පවත්වන එක තමයි ලොකුම වන්දනාව ලොකුම ධාතු චේ ධම්මචේති කියලා විකුණන්න අමාරුයි බඩු පොළට දැම්මට යන්නේ නැහැ. දන්ත ධාතුන් වහන්සේ පෙන්වනවා කියවනම් සියලු වැඩ බහා තබලා අමුඩ ගහගෙන මම මේ නිඳ කරන්න කියනා නෙවෙයි. මම ඉපතුනේ දන්තදා වහන්සේගේ හැවනේ. අපි අම්මගේ බඩේ ඉඳද්දිම පූජා වෙලා තියෙන ධාතුන් වහන්සේලාට. දන්ත ධාතුවට. නමුත් මම මේ කියන්නේ ඒ වෙනුවට පැත්ත කරලා බණක් භාවනාවක් කරපන් ඒක ඊට ලොකු ධම්මචේතියක් ඊට වැඩි ලොකු දෙයක් කියලා කවුද පිළිගන්න කැමති. ඒක නිසා පත්තර පිටු ගණන් ඒව ගැන ලියන්න පුළුවන්. නමුත් කවුරු හරි ලිව්වොත් මම දැන් මෙතන ඒ ගත කරන ජීවිතේ ඔක්කොටම වැඩිය උතුම් දෙයක් සිද්ධ වෙනවා. ඒකට ඔය පෙට්‍රෝල් වේදම් කරන්න ඕනෙත් නෑ, කාලි වේදම් කරන්න ඕනෙත් නෑ, වෙන ඇඳුම් ගන්න ඕනකමකුත් නෑ. ඉන්න තනම වාඩි වෙලා මේ මම දැන් මෙතන හිටපන් කිව්වොත් ඒකේ මොකද්ද සිලිලාරේ අඩුවක් පේනවා. මොකද්දෝ ඒකේ සෝබනයක් නැහැ. මොකද්දෝ කාලවට්ටමක් නැති නිසා අර ධාතු චේතියට පිටිපස්සේ යන ගතිය. ගිය පාර මම 2011 <clears throat> බුරුමේ ගියා. බුරුමේ යනකොට <clears throat> ස්වාමීන් වහන්සේ දැකලා තිබුණේ මම අවුරුදු 10කින් විතර වගේ. පණ්ඩිතාරාමේ පණ්ඩිසානාසේ. යන වෙලාවදී බොහොම සතුටු නැිනවා. ඉතින් මයිත් එක මම අතපතනේ කඩ ගන්න ගිහිල්ලා කීකම දවස් 10ක් භාවනා කරලා දවස් 10 ඉවර වෙලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මම කට්ටියත් එක්ක ගිහිල්ලා එහේ අපේ අනුරාධපුරේ වගේ බගාන් ප්‍රදේශයේ විශාල මේ නාටබුන් වලින්ම වැහිච්ච ප්‍රදේශයක් එහි තියෙන කඩොල් වලින් කරපු කර්මාන්ත ඉන්දියාවේ කට්ටිය දැකලා තියෙනවා වගේ ඉතින් ඒක බලන්න යනවා කියලා බොහෝම ඈත යන්න ඕනේ අපේ කංකසන්තුර යනවා ඉතින් මම 10 දවස් ඉවර වෙලා ඡායට මතක් කරා මම අද යනවා ඊට පස්සේ මම අද යනවා යුව ධාතු චේති වන්දනා කරනවා කියන්නේ කිව්වේ නෑ මම දන්නවා කිව්ව ගමන් බයිනවා ඊට පස්සේ අහුවා ඔබ කොහෙද යන්නේ කියලා. මම කිව්වා මේ කට්ටිය අලුත් ඉන්සයි කට්ටියත් එක්ක මම යනවා මේ මේ විඤ්ඤා ධම්මචි වන්දනා කරන්න. ඉතින් ඒවා ධම්මජීව ධාතු චේතිත වදින්නේ ධම්මචේතිත වටින්නේ කියලා. මම කොහොමද ධම්මචේති වටින්න නිසා තමයි දවස් 10ක් භාවනා කරේ. ඊට පස්සේ මම දැන් යනවා ධාතු චේති වන්දනා කරන්න. ඔබ කරන දේ ඔබ කවුද කියලා ලෝකයා දැනගන්න. ඊට පස්සේ මේ දැන් ඔබ කියලා පටන් ගත්තේ මාසයක් මෙහි ඉන්නවා කියලා නේද කියලා මම කියන්නේ සංසෝම් පැහැදිලිවම කිව්වේ 10 භාවනා කරලා ඊටු දවස් 10 15 මම ඇවිදිනවා කියන කමන්නේ බොහොම දෙයක් කරපන් ඔබ කරන දේ ඔබ කවුද කියලා පෙනේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් එක පිටිපස්සෙන් යන අනෙක් ස්වාමීන් වහන්සේ ඉඳගෙන hina වෙනවා ඒ ස්වාමීන් වහන්සේ මොනම හේතුවක් නිසාවත් මේ බුද්ධ ආගම කතා කරන්නේ කතා කරපු ගමන් තමන්ගේ භාවනාවට හානි වෙනවා හාපේටි අත්තං අනුකම්පම් ප්‍රතිබද්ධ චිත්තෝ මොන දෙයකට හෝ පැටි පිළිබඳ හිතක් පහළ වෙච්ච ගමන් වර්තමාන මොහොතේ ඉන්න බෑ. වර්තමාන මොහොතේ ඉන්න ගමන් පිළිබඳ හිත පහළ කරන්නත් බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් වර්තමාන මොහොත ගැන පිළිබඳ හිතක් පහළ කරගත්තා නම් නිවන් දැකලා තමයි. ඒකයි කියන්නේ ආකල්ප වෙනසක් ඇති වෙච්ච ගමන්. ඒ නිසා නිවනේ නෙවෙයි. හැබැයි ඒ වුණාට නිබ්බානස්සේව සම්තිකේ. නිවනේ සම්තිකේ නායර තමයි නිවන තියෙන්නේ. එයා තියෙන ඉස්පස් සාක්ෂාත් කරන එක විතරයි. ඉතින් අපේ මේ සටන විශේෂයෙන්ම නිවාසික භාවනා කරන අයගේ සටන මේ වර්තමාන මොහොතට එළඹ සිටි චිත්තක්ෂණයට පිළිබඳ හිතක් පහළ කරගන්න. ඒ පිළිබඳ හිත ක්‍රියාවෙමුත් පේනවා වචනෙමුත් පේනවා හිතෙමුත් පේනවා. ඒකට කියනවා ඒකෝචරය කියලා. ඒකට කියනවා එකලා ජීවිතය කියලා. ඒකට කියනවා උද්දේ කලා ජීවිතය කියලා. ඒකට කියනවා සාමකාමී ජීවිතය කියලා. ඒකට කියනවා විශ්‍රාම ජීවිතය කියලා. ඉතින් අපි සාමූහික ප්‍රයත්නයක් කරන්නේ අපි සාමූහික ප්‍රයත්නයක් කරන්නේ සුළු පිරිසක් ඒ කරන ගමන් අපි උත්සාහ කරන්න හදන්නේ මේ මිත්‍රකම සුවදකම අනුකම්පාව පිළිබඳ හිත සන්තවය නෙවෙයි අපි මේ එකතු වීමෙන් අදහස් කරන්නේ. අයි හොඳයි නෙවෙයි කතාව නෙවෙයි කයිවාරුව නෙවෙයි මේ එක පැත්තට යන සමාන පිරිසක් නිසා අපි එකට ජීවත් වුණාට අපි පුළුවන් තරම් වතුරයි නෙළුම් පෙත්තයි ගෑවෙන්නේ නැතුව ජීවත් වෙන්න වගේ වෙන් වෙලා ගත කරන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් ගන්නවා මෙවැනි සම්බන්ධයකින් කවදාකවත් කෙලෙස් ඇති වෙන්නේ නැහැ. වෙන සම්බන්ධයකින් හිත කෙලෙසෙන්නේ නැහැ. අනිත් පැත්තට අසහනයක් එන්නේ නැත්නම් Tamanට අසහනයක් එන්නේ නැහැ. ඒ නිසා ඒ කල යුත්ත මේ සුත්‍රනිපාත ගාථාවේ ඉච්ඡර විස්තර වෙන්නේ නැහැ. නමුත් නොකල යුත්ත පෙන්ලා දීලා තියෙනවා. අපි සංස්කෘතිය කියලා අල්ලාගෙන ආගම කියලා අල්ලාගෙන යුතුයකම් කියලා අල්ලාගෙන සදාචාරය කියලා අල්ලාගෙන බුදුහාමුදුරු පෙන්නපු නෙවෙයි අල්ලලා තියෙන්නේ. අපි අල්ලලා තියෙන්නේ මේ මායя පෙන්නපු පැත්ත. කෙලස් පෙන්න පැත්ත අල්ලගෙන අපි හයියෙන් ගිරිය පුප්පගෙන ගෑ ගහනවා. අපි මේ සදාචාරය රකින්නේ. අපි සංස්කෘතිය රකින්නේ. අපි ආගම රකින්නේ. ඉතින් ඒක නිසා ඒක නරකද කියලා. නරක නෑ. ඒ කිසිම නරකක් නෑ ආශිෂ්ට අදාන්ත අසා අසමජ්ජාති කෙනෙකුට ඒක හොඳයි. නමුත් දැනටමත් Taman මේක තේරුම් ගත්ත කෙනෙක් නම් මතක තියාගන්න මේට වඩා හොඳ තැනක් තියෙනවා. ඒ හොඳ තැනට යන්න කවදාකවත් අපේ ওই සංස්කෘතිය ඊට දෙන්නේ නැහැ. අපි විශ්ින් අගය කරන සංස්කෘතිය අපිට ඊට දෙන්නේ නැහැ. අපි සම්පාදනය කරන යුතුයකම් එකකින්වත් අපිට යුතුයකම සිද්ධ වෙන්නේ නැහැ. ඒ යුතුයකම් ඔක්කොම සූරාකන හේතුකම් තියෙනවා. එක පැත්තකට යුතුයකම ඉෂ්ට වෙනවා. ඒක නිසා යුතුයකම් ඉෂ්ට කරන මෝල් වහන්සේ මේ සදාචාරය කරන මෝල් වහන්සේ දන්නේ නැත්නම් තමන්ගේ ජාම බේරගන්න එචි මාර්යා ඉනහ වෙනවා ඔලොක් පොලොක් පොලොක් පොලොක් පොලොක් පොලොක් ගන්න. මේ අකාමේ ඉන්නාකම් මේ රටක් ජාතියක් ආගමක් අල්ලගෙන නරක දේවල් නෙවෙයි. තමන් කල යුත්තේ දේ අර්ථය හානි කරගන්න නැතුව ඒක කරන්න දන්නේ නැහැ. එයා ඒ රට ජාතිය ආගම පිළිබඳ හැඟීම දඩමීම කරගෙන තමන්ගේ කෙලෙස් වලට ඉඩ දෙනවා. බුදු ජානන්සේ සුද්ධටම පෙන්ලා දීලා තිනවා මේ අසුචි මේ රත්තරන්. මේක තැනකට තැනකට ගියාම අපිට තේරෙයි හිත කොච්චර වංච කරනවද කියලා. මේ සෝබනේට මවාපෑමට ඒකත් කරපන් ඒක නැතුව අපිට මානසිකත්වයක් පාත්තන්න බෑ නමුත් ඒක කරන ගමන් තමයි අර්ථය හානි කරගන්න නැති වෙන්නේ කොහොමද ඒක කරන්න කියලා පෙන්නපු බුදුහාමුදුරුව විතර දක්ෂ චරිතයක් ඇත්තද උනාතේ රජ වෙන්න පිං ඇතුව රජපැටියෙක් කුමාරයෙක්ව ඉපදුනේ ඔක්කොම අතහැරලා දාලා හිඟන්නේක් වුණා හිඟන්නේක් වෙලා මිනිස්යන්ට කිඹුල්වත්පුරේ නෙමෙයි රජ උනේ සියලු මානව වර්ගයාට රජු වුණා, දෙවියන්ට දේව වුණා, බ්‍රහ්මයාට බ්‍රහ්ම වුණා. කවදාක සූතෝදන රජමාලිගාවට යනවා ඕක වෙන්න දෙන්නේ නැහැ. යශෝදරාට තව බබාලා හම්බෙන්න ඉඩ තිබුණා. ඒක නම් ෂුවර්. ඉතින් උගෝ දෙනෙක් හිතනවා රජ પરම්පරාවේ තව බබෙක් හම්බ කළ දෙනේ කොච්චර වටිනවද? ඔය එළියට ගිහිල්ලා හිඟා කරනවට වැඩිය. නමුත් ඉස්සර නම් යශෝදරාවත් එහෙම තමයි හිතුවේ. සුද්ධෝදන රජු රුත්‍යමට හිතුවේ සුදුජාසීතුකාවක් වශයෙන් ඒ දෙන්නටත් මේ ඒක ඒකචාරී ජීවිතය කියලා දුන්නා අරියත්වයටපත් කරා ඊට පස්සේ උන්දලමනවා කිව්වද කියලා ඔයලා බැලුවොත් තත්ත්ව වෙනස් ඉතින් ඒක නිසා ඔය ලෝකයා පෙන්වන්න හදන මේ කැපිපේන ඉස්සරහට පේන්න තියෙන ඒ සුවදකම ලාභ සත්කාර සම්මාන සිලෝකේට විතර සිලෝකේට යට වෙච්චි යුගයක් අද බුද්ධ ආගමේ තරම් මූල බුද්ධ ආගමේ ඉතිහාසෙම තිබෙන්නේ අද මුළු බුද්ධාගමම ලාභයට සත්කාරයට සම්මාන දිලෝකට යට වෙලා ඉවරයි. ඒක නිසා සරුවචන් වහන්සේ ඒ විනය ශික්ෂා පනවන්න ඉස්සර වෙලා සාරිපුත්තු ස්වාමීන් මතක් කරා මේ ශාසනයේ පොදුවේ හෝ පෞද්ගලිකව හෝ කෙනෙක් මෙත් ඇහි වෙන තැන කෙනෙක් ටැග් ගැහින තැන ඒක තැන පල් වෙන තැන දියසුලියට අහු වෙන ආසවට්ටාණීය ධර්ම හතරක් පෙන්ලා දීලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක්ගේ ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වුණා නම් ඒ කාන්ත මෙයා ඊතර කොට වෙනවා. එයා නිවනේ අනිත් පැත්තට යනවා. එයා තමන්ගේ ශිල්පයේ වැඩිම වැඩිමහල් වෙන්න වෙන්න නිවනෙන් ඈත් වෙනවා. ඒ ශිල්පයේ පිළිබඳව පඬිතුකම් කියන පටන් ගන්නවා. කෝල බාලේ වැඩි වෙන්න වැඩි වෙන්න නිවනෙන් ඈත් වෙනවා. ඒ කෝල බාලෙන්ගේ අවශ්‍යතාවය නොට යට වෙලා සාමාන්‍ය ජීවිතේ නැති කර ගන්නවා. බෞද්ධ භාවය වැඩි වෙන්න වැඩි වෙන්න නිවනෙන් ඈත් වෙනවා. ඒ බෞද්ධ භාවය පිළිබඳව උටුණු පළ දින්න යනවා. විවක භාව එකලා භාව නැති වෙනවා. ඉතින් ඉස්සල්ලා මාර්යා කෙරුවේ සංඝයාට කරදර කරා. කර්ණමිත සූත්‍රයක දේශනා කරන්න උනේ එක එකට ඇවිල්ලා භූත වේශ පැව්වා, බීසුණු සුතු වේශමවා, මග අවරවවා. උදාහරණයක් ඒකට කිව්වා ගණන් ගන්න ඕකක් හදන ගන්න භාවනා කරපන් කිව්වා බීසුණු සුතු වේශ ඔක්කොම අයින් වුණා. ඊට පස්සේ මාර්යා දැනගත්තා මේක වටන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ දැන් මාර්යා බුද්ධ ආගමට ආවා. ඇවිල්ලා සංඝයාට පූජා පවත්වන්න පටන් ගත්තා. ලාභ සත්කාර දෙන්න පටන් ගත්තා. ෂෝක් එකට වැඩියා. දැන් මාරයාට පිරිත්තුල් ගැට ගහනවා, පිරිත් වතුර දෙනවා, සුභාසින්තන කරනවා. එයා කුට්ටි පිටේ සංඝයාට ලාභ සත්කාර දෙනවා. දැන් මේ මාරයා මාර වේසින් ඉඳලා කෙරුවට වැඩිය බොහෝම ලස්සන සෝද වේසින් ඇවිල්ලා වැඩි කරනවා. ඒ නිසා අද ඒක පෙන්වන්න ගියොත් මං හිතන්නේ බණ කියන හඳුරන්නේ ආවුසක් කෙටි වෙනවා. ඔයද අනිත් පැත්තට ගිය කට්ටියගේ බලය වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒක අද විතරක් වෙච්ච එකක් නෙවෙයි. එදා ඉඳලා වෙලා තියෙන නමුත් එහෙම වුණත් එහෙව් විෂම සමාජයක් වුණත් එකලා ජීවිතය ගත කරනවා නම් උදකලා ජීවිතේට බන කියනවා නම් ඒකචාරි වෙනවා නම් කහකට තීර්ෂාට ලක් වෙන්නේ නැහැ. අපි කවුරුවත් එක්කවත් ලාභ සත්කාර වලට රණ්ඩු කරන්න යන්නේ නැහැ. ලැබෙන දේ ලැබෙනවා කොහොමඩක්වත්. ඒක කාටවත් කතා කරන්න බෑ. ඒක නෙවෙයි වෙන්නේ. ඒකෙන් කාටවත් ඊර්ෂ්‍යාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ಗುಣධර්ම වඩන කෙනා ජීවිත පරිත්‍යාගයෙන් බණ භාවනා කරන කෙනා මතක තියාගන්න ඕනේ. මේ අරමුණට හිත යදීම, අරමුණ මෙනෙහි කිරීම, අරමුණ වාතාවල් අනුන්ට පිරිවලට කමඨාන් සුද්ධ කිරීම කියන මේ අධ්‍යාත්මික ಗುಣධර්ම වගේම පරිසරයේ ජීවත් වෙනකොට ලෝකේ ජීවත් වෙනකොට මේ අනවශ්‍ය වමනා කරන්නේ නැති මේ බන්ධන සම්බන්ධකම් ඇති කරගන්න ගියොත් කවම කවදාවත් පෞ සංවිධානයේත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිබුණා වැඩි බර ගමනට බාධායි. දරුවෝ වැඩි වෙච්ච ගමන් බතයක්වත් අත කරන්නේ නැහැ පාරයි. සීට් නැහැ ඉතල. එනිසා එක දෙන්නේ කියනවා බතයක් උනා නැතර කරලා ළඟම බතයක් උනා. ආන් ඒ වගේ මේ ගමනටත් ඒකයි තියෙන්නේ. මිනිස්සු ඊටියට ගමන්නේ හැබැයි පයිරු පාදානකම් තියන්න එපා. ආලවට්ටම් ඇඟැලුම්කම් ඕනේ නැහැ. ඒ වැඩේ කරගත්තා ඉවරයි. ඉතින් ඒක පේන්නේ නිකන් <clears throat> රළු රළු මනසක් එහෙම නැත්නම් අදාන්ත අශිෂ්ට මනසක් කියලා. මම සර්වඥාන්සේක පෙන්වන්නේ. සර්වඥාන්සේ පෙන්නපු නිසා කග්ගවිශාන සූත්‍ර වගේ සූත්‍ර දේශනා කරන නිසා අපිට ඉච්ච ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ අතින් බලනකොට ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක කොච්චර තිබුණත් නොඇති තමන්ගේ විවේකේ හදාගත්ත ගුණ චරිත දෙකක් මගේ අත් එකට දැකලා තියෙනවා. මේ මේ ස්ථානේ වැඩ හිටපු ඥානාරාම ස්වාමීන් වහන්සේ. මම දැකලා නැහැ කවදාකවත් එච්චර මිනිසුන්ගේ ආදරයට ලක් වෙච්ච ගෞරවයට ලක් වෙච්ච භාවනීය චරිතයක් පුදුුවන් තරම් කැළිය පැත්තට තමයි. කවදාකවත් නැහැ කියලාත් තිබුණේ පුළුවන් තරම් කැළියට හැරියන් අලුත් ස්ථාන හදන්න යන්න එපා, ගෝලිය හදන්න යන්න එපා. ඔක්කොම බරක්. හැබැයි හැදුනට බාධා කරන්නත් එපා. ඔය ඒගොල්ලන්ගේ මට්ටමට හැදිච්චාවේ තමන්ට දෙන්න අනුග්‍රහය දක්වනවා. තමන් නිතරම තමන්ගේ විවිකේ රැකගන්න කියලා. එතෙන් යා ගුරු මේ පන්දි ස්වාමීන් වහන්සේත් උද්දී ඉඳලා හැන්ද වෙනකම් යෝගාවචරෝ ඉන්න තැනක ඉන්නවා ඒසක කිසිම දවසක රාජකීය උත්සවයකට කිසිම දවසක නිකාය වැඩකට යන්න යනවනේ යෝගාවචර කියලා යන්නේ. අර පොඩි වැඩක් තියෙනවා මේ සාසනික වැඩක් තියෙනවා මම අද ඒක නිසා මේකට යනවා කියලා හරියට නිකන් මේ එදා භාවනාවට ආපු යෝගාවචරයෙන් අවසර අරගෙන තමයි එළියට යන්න වගේ තමයි කටයුතු කරන්නේ. ඉතින් මට හිතුණා මේ වගේ පතාක යෝධයෝ මේ ගමනේ ඇහෙන් දකින්න හම්බුවේම. ඒකේ ඒ පෙර කරපු පිනක්. එහෙන් දැකපෙත් ගොඩක් හිටියා. නමුත් කිසි කෙනෙක් ඒ පැත්ත දැක්කේ නැහැ. ඒ කට්ටිය දැක්කේ බොහොම රැස් වීදෙනවා දැක්කා, අභිඥා දිනනවා දැක්කා, සේනකට බොහොම ගෞරවය කරනවා දැක්කා. මම මම මං හිටියා ලොකු සංචාපවත් වෙනකොට ආදාන උත්සවයේ මිනිස්සු කීප දේවල් අහන්න. අහනකොට මොනවද කිව්වේ කියලා. ඉතින් අහගෙන ඉන්නකොට මම හිතන මොනව කරන්නද ඉතින් තිබුණාට දකින්න ඇස් නැත්තම් ඒගොල්ලෝ දකින්නෙත් ඒකයි ඒක විතරක් නෙවෙයි ලවුඩ් ස්පීකර් හරහා කී දෙනෙක් ඔයලානෝ කනවා. ගුණ ප්‍රකාශ කරනකොට කී දහහක් හැදෙන දරුවෝ කනවාද? තුඟක් ළඟ හිටපු මිනිස්සුක මට හිතුණා ඉතින් මෙවනේ ජනමාධ්‍යයට යන්නේ. මෙවනේ පොත්වල ලී වෙන්නේ. නමුත් ලොකු සාංශික ගුණචර්යෙන් පෙන්වුවේ මොකද්ද? පුළුවන් තරම් නිසද්ද ජීවිතයක්. පුළුවන් තරම් එකලා ජීවිතයක්. ඒකචාරී ජීවිතයක් තියෙනවා. එනිසා ලොකු සංසය සඳහන් කරා ඉන්න කාලේ මේ ජීවිත එක සම්බන්ධකම් පවත්වනකොට සම්බන්ධතා හතර වර්ගයක් තියෙනවා. ගහිත ගහිත ගහිත මුත්තක මුත්ත ගාහක මුත්ත මුත්තක කියලා. ගහිත කියලා කියන්නේ අල්ලගත්ත, පරිබද්ද. මුත්තක කියලා කියන්නේ මිදිච්ච, අල්ලගත්තේ නැති. ඒ නිසා ගිහියට පුළුවන් මට අසවල් ස්වාමීන් වහන්සේ නැතුවම බෑ. පටිපත්ත චිත්තය කියන්නේ මට උන්වහන්සේමයි උන්වහන්සේ නැතුව මට සාසනයක් නෑ. මට උන්වහන්සේ ඕනෙමයි කියලා ගිහිය සංඝයා අල්ලනවා. ඒ සංඝයාත් හිතනවා අනේ මම නැතු ඒත් අඬ පිනක් දමක් කරගන්න බෑනේ. ඒත් අංගේ මේ සාසනික ඒ නිසා මම අනික් වැඩ ඔක්කොම බහා බහාතබලා සැදී පැහැදී සිටගෙන ඒත් අංගේ අංග සම්පූර්ණ කරලා දෙන්න කියලා සංඝයාත් පද්ද චිත්තයක් එහෙම නැත්තම් කියන එකට ගහිත චිත්ත කියලා ඒකට ගාහ ගාහක කියලා කියනවා. ඒ ගිහියා මේ සංඝයාමයි අල්ලන්නේ. ඒ සංඝයා මේ ගිහට නැහැ. මෙයාට ඔක්කොම කොහොමරි කරලා දෙන්න ඕනේ මම නැත්තම් ගතිගේ ශ්‍රද්ධාව බින්දින්නේ කියලා ගාහ ගාහක තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ නෝ ගාහ මුත්තක කියලා හාමුදුරුවෝ ගියට කැමති. ඒ ගියට අතපය විදන් කරලා විදන් කරන්න පුළුවන් යමක් කමක් ලොක් වඳුරනවා. ඉතින් හාමුදුරුවෝ නිතරම ගිය සන්තෝෂ කරගෙන ගිය තමන්ගේ දායකයා කියාගන්න කැමති. ඒ දායකයා නමු සංඝයාට කැමති නෑ. ඒ දායකයා එක්ක පොදුයි ඔක්කොටම සලකනවා. එහෙම නැත්තම් මේ හාමුදුරුවෝ කුඩල්ලෙක් බව දන්නවා. කිනිසුල්ලෙක් බව දන්න. ගලවන්නමයි බලන්නේ. එයා මුත්තකයි. හැබැයි සංඝයා ගාහකයි. ඒතර කියනවා ගාහ මුත්ත කියලා. ඒක අනිත් පැත්ත තමයි මුත්ත ගාහක සංඝයා කිසිම කෙනෙකුට මායින් කරන්නේ නැහැ. Taman කට දෙනවා. නමුත් එක්කෙනෙක් දෙන්නේ ගිහියෝ සදී පැහැදී හිටගෙන අපේ සංඝයා වහන්සේ මට කියලා විශේෂයක් නොකලත් මම ඒ සංඝයා වහන්සේගේ දේවල් බලන්න කියලා එයා ගාහක චිත්තය ඇති කරගෙන ඒ කටයුතු කරනවා. ඒකට කියනවා මුත්ත ගහක් කියලා. අනිත් හොඳ මේක තමයි මුත්ත මුත්ත. Tamange නෑ ගිහියන් කෙරේ කිසිම කෙනෙකුට මායින් කරන ගතිය. ගිහියත් නෑ මේ සිල්සල් සිංවත් සංඝයා මේ තුසිල්ලත් සංඝයා කියලා ගන්න. එයා Tamanට කරගන්න හම්බෙච්චලා වෙන කාටත් වගේ ඒකට කරනවා. මේ සංඝයා වාසයට අදාළ කොටස දෙනවා මිසක්කා. විශේෂයක් නැත්තම් ඒ දෙන්න නිසා එකිනෙකාට අසහනෙ අඩුයි. ඒ දෙන්නගේ පැවැත්ම නිසා එකිනෙකාට ආතතිය අඩුයි. දැවිලි තැවිලි අඩුයි. ඉතින් ඒක කරන්ඩ මිනිස්සෙකුට බෑ. මොන විදියෙන්වත් බෑ. මිනිස්සයාට මේ ඇඟැලුම් කමමයි, පටිබද්ධ චිත්තේමයි, අනුකම්පාවමයි, ශාන්තවයමයි අසුරකට මුල් වෙන්නේ. ඒව නැතුව කරනවා නම් එයා මේ ලෝකේ මිනිස්සෙක් වෙන්න බෑ. භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. යමෙක් කම කෙනෙක් භජනය කරනවා නම් සේවනය කරනවා නම් භජන්නේ කාරණයක් පිළිසක්. අර්ථ කාරණයක් පිළිසයි. නික්කාරණා තුල්ලපාච්ච මිත්තා එහෙම මොකුත් නැතුව මේ අයානුකම්පාවක් තියෙනවා. එයාට අනුකම්පාවට උදව් කරනවා. එයාට වතුර සිපහත් වෙනවා වතුර දෙනවා. බඩගින්නක් තියෙනවා බඩගින්නට උදව් කරනවා. අත උල්ලනවා අත දෙනවා ඉවරයි. එහෙම කරලා නතර වෙනවනම් ඒකට කියන්නේ නික්කාරණා. අපව යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගෙන් එයාට යුතුයකමකුත් නැහැ. හැබැයි මම කලියුත් කරනවා මයින් එනවා. එහෙම දුර්ලභ එහෙම මිත්‍ර දුර්ලභයි. අත්තට පච්ච පඤ්ඤා අසුචි මනුස්සා මුළු මනුස්ස සංහතියම පැවිද්දෝ ගියෝ තේරම අර්ථයටයි උදව් කරන්නේ රුපියල් වලටයි උදව් කරන්නේ අත්තට පඤ්ඤා කියලා කියන්නේ අත්ත සාත්‍රයටයි උදව් කරන්නේ රුපියල් වලටයි උදව් කරන්නේ අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මනුස්සයා අසුචි හෝදල ගන්න දෙයක් නැහැ මොන දේ කෙරුවත් කාර්ය කරන තුරු කාගෙත් රැවටි ඒකෝචරයකක්ක විසාන කප්පෝ මේක දැනගෙන ඔය භජනෙට එන අයත් නැති අයත් අතර කිසි වෙනසක් නැහැ. බජටේ එන මිනිහත් එන්නේ ඔයගේ මොකද්ද න්‍යාය පත්‍රයක් හිතේ තියාගෙන. බජටේට කවුරුත් එන්නේ නැත්නම් ඒ මිනිසුත් ඔය වගේම තමයි. ඒක නිසා ඔක්කොටම සමහිතේ ඉන්නවනම් මේ ලෝකේ මනුෂ්‍ය ජීවත් වෙන්නේ නිලුම්පතක් උඩ තිබ්බ වතුර කඳුල වගේ නිලුම්පතේ ගෑවිලා නෙමෙයි. නිලුම්පත උඩ හිටියට නිලුම්පතේ ගෑවිලා නිලුම්පතේ එළවෙන වතුර කඳුල හෙල්ලෙනවා. ආන්න ඒක අපිට පේන්නේ ආර්ථික ස්ථාවරත්වයක් නැති සමාජයේ හඳුන්වා දීමක් නැති දේශපාලන බලතල නැති නිකම්ම නිකන් සිරිබිරිස් කෙනෙක් වගේ. ඒ වෙන්න කවුරුත් කැමති නැහැ. ඒ නිසා අපි මිත්‍ය සුබච්චකම් ඇති කර ගන්නවා, අනුකම්පාවක් ඇති කරනවා, පටිබද්ධ චිත්ත ඇති කර ගන්නවා, සන්තව ඇති කර ගන්නවා. මේ හැම දෙයකින්ම අපිට එන්නේ දුක. කිසිම දෙයකින් කිසිම බන්ධනයකින් මේ ලෝකෙම සැපක් වෙන තරක් බුදුදහමසේ දැකලා නැහැ. ඉතින් ඒක නිසා මේක අපි සතුන් මරන හොරකම් කරන කෙනෙකුට කිව්වොත් එහෙම ඒක ඒකට සම්පූර්ණ මේ මනුස්සයාට තේරෙන්නේ නැතනකට යනවා. ඒ නිසා මේක කියලා දෙන්න ඕනේ දැනටම සදාචාරයක් තියෙන. දැනටම තමන්ගේ හිතේ අභ්‍යන්තර බාහිර සාමය ගැන හිතන ඊට වඩා කැපකිරීමකට සූදානම් වෙච්ච එළඹිච්ච යුද්ධයට එළඹිච්ච සෙබළු වගේ ඉන්න කෙනෙකුට මේක තේරුනොත් තමයි තේරෙවි ඉස්සරහට ජීවිතේ විවේක වෙන්න ඕනේ නම් ඉස්සරහට ජීවිතේ Tamange බැඳුම් වලින් අඩුව මකුළු තලක පැටවිච්ච පැටලිච්ච සමනලෙක් වගේ වෙන්න ඕනේ නැත්තම් කරුණා කරලා ග්‍රීෂ්‍යකා වෙන්න පොල්තෙල් ටිකක් ගා ගන්න ඇගේ. අවුගේ දවසවල ග්‍රීෂ්‍යකයි කිය දැන් නම් ඒ කතාවක් ඇත්තේ නැහැ. හන්දාවට අවිලි වරලා ගෑනු බදා ගන්න. හදාගත්තට පස්සේ මිනිස්සු වටේලා ගහන්න හදනකොට ඌ අල්ලන්න බැල්ලුව ඒක පුරාම ග්‍රීස් ගාගන්නවා. නුවර පැත්තේ හරියට ඇල්ලුවා ග්‍රීස් යකයිනවා. අන්න ඒ වගේ ඉන්න එකයි තියෙන්නේ. ඕනේ සම්බන්ධතාවයක් තියෙන අපේ පොතේ ටිකක් ගන්න. ඒතකොට ඒක මේ මේ පෙනෙන්නේ කරාරින්න හදනවා වගේ. අසත්පුරුෂයට පෙන්වන්න බෑ මේක. මේ සත්පුරුෂයා දන්නවා මේ මිනිස්සයා පතේ පොතේ ගාතර වැඩි කරනවා. අවශ්‍ය දේ කරනවා. වැඩි බජටි නෑ. ඒතර සත්පුරුෂයා මධ්‍යස්ථ වෙනවා. අසත්පුරුෂයා ඒ පොල් තෙල් ගාගත්තට බැරිම නේ. දඟලනකොට දැනගන්න ආයේ කෙනා නොහිටියට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ කෙනා දැනගත් එකත් හොඳයි මේ විදිහට කටයුතු කිරීමෙන්. නමුත් අර මම අර ඉස්සෙල්ලා මතක් කරා මේ වගේ ධර්මයක් තරුණ තරුණයන දුන්නොත් ඒ අත්තන්ට නාස්ති නොකරගෙන ජීවිතය හදා ගන්න පුළුවන් වෙයි. නමුත් වයසට ගිය කෙනෙකුට දැනට අල්ලලා තියෙන හැම ඇල්ලිල්ලකින්ම තමයි බැඳිලා ඉන්න බව. තේරුම් ගැනීම ප්‍රත්‍යක්ෂ අත්දැකීම් තියෙනවා. ඒ නිසා එයාට දැන් හැදෙන්න කල් තියෙනවා. ඒ නිසා මධ්‍යස්ථාරමුණක් අල්ලනවායි කියලා කියන්නෙම ඒ වැඩිය සුවද වැඩිය භජනය කරන වැඩිය මේ සාරත්ත හිත ඇති කරන අරමුණු ඒක මාගේ නයි කරන. ඒ නිසා ආනපානිය වගේ මධ්‍යස්ථ අරමුණක හිත පවත්තන්න හදන උත්සාහය අසාර්ථක වෙනකොට, කම්මැලි වෙනකොට, නීරස වෙනකොට, ඒකාකාරී වෙනකොට දැනගන්න බුදුහාමුදුරුවෝ දිනු. ධර්මයට ඕනේ කරලා තියෙන්නේ මේක තමයි. තණ්හාව වෙනුවට නීරසකම ඇති කරනවා. ආසාව වෙනුවට නිදිමතකම ඇති කරනවා. මම ලෝකේ ලොක්කේ කෙලින්කාරයෙක් කියලා ඉන්නවට වෙනුවට තමයි අසරණ වෙච්ච බවක් ඇති. ආන්නේ ටික වැටෙනකොට ධර්මයේ දියුණු වෙනවා, භාවනාව වැඩෙනවා, ප්‍රතිපදාව යනවා කියලා තේරුණා සත්පුරුෂය. අයියෝ බෑ ආනාපාන කෙරුවොත් එම හරිම කම්මැලි ඊට වෙඩි නරකද මෛත්‍රී භාවනා කෙරුවොත් ඊට වෙඩි නරකද මේ බුද්ධානුසුති කෙරුවොත් කියලා අර රාගය අඩු කරන අරමුණ පැත්තක දාලා වක්‍ර මාර්ගයෙන් වංචනික මාර්ගයෙන් රාගය ඇති කරන දේවල් වලට යනවනම් ඒක නටේක තේරුම් කරලා දෙන්න හරි අමාරුයි. යාට පේන්නේ මේ මෙදිත වේලක් වඳ හදනවා කියලා. නමුත් මේක Tamanට තේරුම් ගන්න පුළුවන්. ඒකට ඒකට ලුණු මිරිස් කන මොලයක් ඕනේ. Taman වක්‍ර මාර්ගයෙන් හෝ ඍජුව හෝ ඒ මූර්ත මෙලෙක් තන් අත ගන්න හදනවා කියලා කියන්නේම රාගයේ වංචනික ස්වරූපය. ධර්මයට යනකොට නියම ආරමුණත් <clears throat> එක්ක කටයුතු කරනකොට තමන්ට එන්නේ නිර්වින්දනය ඒක කියනවා නිබ්බිදා ඥානය කියලා. නිබ්බිදා ඥානය තමයි විපස්සනා තියෙන පළල්ම ගැඹුරුම ඥානය. ඒකේ රසයක් නැතුව යනවා. නිර්වින්දනයක් එන්න පටන් ගන්නවා. ඒකාකාරීකමක් එනවා. නිජමත ගතියක් එනවා. තනි වෙච්ච ගතියක් එනවා. පාළු වෙච්ච ගතියක් එනවා. ඉතින් අසත්පුරුෂයා විචාර සලෝක සාදාලා දුවගෙන යනවා. අර දන්න කියන සෙනඟක් ඉන්න තැනට. ඒ නැත්නම් තමන්ගේ අඩු ගන්න ශරීරය දිහා බලලා අර ආශරණ කප්පේ නැති කරන්න හදනවා. ඉතින් ඒක කාටත් වෙනවා. මුලදී කාටත් වෙනවායි. මොකද අපි හැදිලා තියෙන සමාජයේ අපි ඉගෙනගෙන තියෙන දේවල් සභාශීලී සමාජශීලී ගතියකින් අපි ඇවිල්ලා තියෙනවා. නමුත් මේක තේරුම් අරගත්තට බුදුහාමතුරු මේ තනිව මුළු සමාජයත් එක්කම මේ වාංගු වෙලා අපිට එපාකම ඇති කරලා පෙන්නනවා. භාවනාවෙන් ඇති කරලා පෙන්නනවා. ප්‍රතිපදාවෙන් ඇති කරලා පෙන්නනවා. කෙලස් කපලා පෙන්නනවා. අන්න ඒ වෙලාවට මේක අඳුනාගෙන පඩතන් ඇතුළේ තියෙන ඒකාකාරී ගතියක්, නීරස ගතියක් මේ තණ්හාවේ අනිත් පැත්ත කියන මේ සරල කාරණාව තේරුම් ගත්තොත්. ඇලීමේ බැඳීමේ අනිත් පැත්ත කියන මේ සන්තවේ අනිත් පැත්ත තමයි ඒකාකාරී ජීවිත නැත්නම් තනි වුණා වගේ කියන එක තේරුම් ගත්තොත් මනුස්සයා ඒ ජීවිතයට පස්සේ තනි වුණා කියන්නේ හුදේකලාව කියන ලස්සන වචනයක් දාගන්න. විවේකයේ කියන ලස්සන වචනේ දාගන්න. මම එකලා ජීවිතය ගත කරනවා කියලා සංගත කරන කොම්ුණා කියන වචනේ පාවිච්චි කරා. අතපල්ලේ වටන කියන වචන පාවිච්චි කරන්නේ මට නම් විවිධ ලැබුණයි කියලා කියන්නේ. නිසා මේ මිනිස්සයා සංකල්ප වෙනස් වෙන්නේ ඉස්සෙල්ලා අයියෝ හරි පාළුයි හරිම කම්මැලි හරි නිදිමතයි ඊට පස්සට යනවා කියන මූණු පැංගිරි කරන අට්ට කරගෙන කතා කරන්නේ. පාවිච්චි කරන වචන සෙට් එක සම්පූර්ණයෙන් අඹුල් වෙලා. නමුත් සංකල්ප වෙනස් වෙච්ච ගමන් එයා ඒකට අලුතෙන්ම වචන ටිකක් පාවිච්චි කරනවා. බොහොම මිහිරි, බොහොම සුහද වචන ටිකක්. ඒක සත්පුරුෂයාට ටක් ගන්නකොට කියත හැකි මෙයා දැන් යකඩයක් නේ මෙයා කාන්දමක් කියලා. අසත්පුරුෂයාට තේින්නේ මෙයා කාට මොකද වෙලා තියෙන්නේ දැන් මෙයා තනි වෙන්න කැමැති, විවේක වෙන්න කැමැති, උදේකලා වෙන්න කැමැති. ඉතින් ඔය කරේ ඔක්කොම එකතු කළා මෙයා සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ආවා. ඊළ කියන භයානක මානසික අසහනයක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා කරුණාකර බෙහෙත් දෙන්න. හොඳ වෙලාවට ඉන්න කොහොම සයිකියාට්‍රික් දොස්තරලාට පිස්සු. ඉතින් ඒ නිසා නෑදෑය කියලා දාපු ගමන් ආරය කකොටු වෙනවා දොස්තරයි නෑදෑය එක පැත්තට යනවා. ඊට පස්සේ දන්වැල් දාලා ගැට ගහලා රුට් ඉන්ජෙක්ෂන් ගහලා පිටි ගහලා අර උගේ කර හඹනවා. මට්ටම කරුවට පස්සේ කියන ඕන දැන් නම් යන්තම් පින් සිද්ධ වෙන්න බේතර පින් සිද්ධ වෙන්න මිනිහා කීකර් කරගත්තා කියලා අරුගේ අර හැකියාවක් නැති කරනවා. අනේ බුදුහාමුදුරුවෝ ගාවට ගෙනිච්චා නම් දැන්සේ තේරුම් ගන්නේ මනස බ්‍රහ්ම ලෝකෙක ඉඳලා වෙන්න ඇත්තේ ඉඳ ඇත්තේ දිවි ලෝකෙ ඉඳලා ඉඳ ඇත්තේ ඒකයි මේ මිනිසුත් එක්ක වැඩි වචෙන් කැමති නැද්ද මොකද මිනිස්සු කියන්නේ අසුචි දීයෝ ගව් තුනකට කිට් වෙන්න කැමති විතර මිනිස්සයාගේ ගඳ ගන්නවයි කියලා ඒකළු රෑ 10ට එන්නේ බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ මොකද මිනිස්සු බුදිය ගන්න යනවා බ්‍රහ්මයෝ දෙවන්නේක් නැහැ දැන් බ්‍රහ්මයාටත් වයිෆ් කෙනෙක් ඉන්නවා පත්තිනියම්මා එයා තමයි බම්බුගේ අඹු දැන් බොහොම ශ්‍රේෂ්ඨයි පත්තිනි අම්මා. දැන් ඉස්සල්ලා තිබුණේ බ්‍රහ්ම ලෝකේ ගෑනු නැහැ කියලා. දැන් පත්තිනි අම්මා දෙයියන්ගේ අඹුව බවට පත් කරන විශාල පූජා කරනවා. යා ෂේප් කරගත්තොත් සීළු සෞභාග්‍ය ලැබෙනවා, සීළු සංගීතය ලැබෙනවා, සීළු මොනවාද මේ සංනිවේදනය ලැබෙනවා කියලා පත්තිනි අම්මා ඉස්සරහින් කියාගෙන ඉන්නවා. ඉතින් මේ මම කියන්නේ මේ බ්‍රහ්ම ලෝකයට පෞ සංවිධානය ඕන වෙයි හෙට අන්තරේ. ඉස්සර තනිව ජීවත් වෙන්නේ. මේ විදිහට ආගම වැඩෙනකොට ඕනම විකාරයක් කන්න පුළුවන් බත් පිඟානක් බවට පත් කරලා දෙනවා. ඒක නිසා මේ වගේ කාලයක බුදුහාමුදුරුවෝ එහෙම ලංකාවට ආවොත් හිතනකොට හිතනවා අනේ ස්වාමීන් වහන්සේ වඩින්න එපා කියලා. මොකද මේ තියෙන දේවල් මේ බුද්ධ ආගමේ බාහදාරකම් අත්‍ය කරට අරගෙන කරන මිනිස්සු කරන මේ විකාර දිහා බලනකොට බුදුරජාණන්ගේ සරල මේ ඍජු ක්‍රමය කොච්චර පටලවලාද ඉතින් ඉස්ලාම් බුද්ධ ආගමට එන පළවෙනියට භාවනා පටන් ගන්න කෙනෙකුට මොනවද වෙන්නේ? කතෝලිකම ආගමට යනකොට අපිට කරප්පන් යනවා. මුස්ලිම් ආගමට ගියොත් හරි මිත්‍යා දෘෂ්ටිකයි කියලා අපි අඬනවා. ඒත් මෙහි ඇවිල්ලා මොනවද කරන්නේ? ඒ මොකද හේතුව මේ තමන් කියන දේ කරන්නේ නැහැ, කරන දේ කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා කොහෙදෝ ඉගෙන ගත්ත වචන වර්ගයක් කාටදෝ කියනවා. ඒක නිකන් අන්ධකාරයේ අතින් අතාරින්න වගේ මල්වන්දේ මල්වට්ටියක්. කවුරක්වත් දන්නේ නැහැ මේ මල්වට්ටිය මොනවද තියෙන්නේ. ඔහි අතින් අතාරින ක්‍රමයක් තියෙනවා. නමුත් ඒ එවැනි අන්ධකාර එහෙම නැත්නම් කියනවනම් අන්ධ භූත ලෝකයක අපි ඉපදිච්ච කාලේ වෙනකොට මොකද්ද ක්‍රමයකට ආයශරයක් මේ සතිය ඉස්සරහට ඒක තමයි අපි ලබපු ලොකුම ජයග්‍රහණය. ඉතින් එහෙව් එකක් තියෙන කාලෙක අපි මේ ලෝකෙට ආවේ අහම්බකින් කියලා හිතන්නේ. ඒක විශාල පස්මා වැලුම් බරලා වෙච්ච දෙයක්. ඒ නිසා මේ පිස්සු පියාට පිස්සු ගෙලියට Tamanට ඒක විඳින්න අත්‍යවශ්‍යකමක් නෑ මොළ ධාතුව තියෙන. තීරුම් කරලා දෙන වෙලාවක එක සැරේ යන්නත් එපා. ඔය කියන සම්පූර්ණ මිත්‍ර සන්තවේ බිඳගෙන අනුකම්පාව බිඳගෙන ප්‍රතිපත්ති චිත්තේ බිඳගෙන යන්න යන්න එපා. නමුත් ඉල්ලන්න තමන්ගේ මිත්‍රයන්ගෙන් ඉල්ලන්න තමන් අනුකම්පාව බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ සන්තවේ තියෙන කෙනෙක් මට තියෙන තියෙන දෙන්න ලොකුම සැපත තමයි මට විවේක වෙන්න දෙන්නේ. ඒක තමයි මගේ දීර්ඝාෂුවට තියෙන එකම හේතුව. ඒක තමයි සෞඛ්‍ය සම්පන්න වෙන්න තියෙන එකම හේතුව. ඉතින් ඒක නිසා ඒ මම පල්ලෙහා දිත්තේ දා කිව්වේ ඒකයි. මේ ප්‍රජාපති ගෝතමිය දවසක් සර්වචනාංශිත ඉන්න වෙලාවේ සර්වචනාංශිත කිවිසුමක් කරනවා. එතකොට ප්‍රජාපති ගෝතමිය අම්මා කෙනෙක් බබාට කිවිසුමක් කරනකොට ආයිබෝන් කියනවා වගේ සර්වචනාංශිත දීර්ඝාෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ රහතන් රහත් මේ ඉන්නාචරා. සර්වචනාංශිත සර්වඥයි. සර්වචනාංශිත කියන ප්‍රජාපතියේ සර්වචන්නාංශයේට ඔහොම සුබපතනයක ආර්ය විවහාරය නෙවෙයි. ඔබ නිකන් මේ මේ සුවදකම්. ඒක ඕක කරන්න එපා. ඒක හොඳ නියෝජනයක් නෙවෙයි. උඹට පුළුවන් නම් මට කිවිසුමක් යනකොට කිවිසුම සනീപ කරන්න ඕන නම් සංඝයාගේ සමගිය බලාපොරොත්තු වෙන. එතකොට මට අවශ්‍ය වැඩේ. සංඝයාගේ සමගිය බලාපොරොත්තු වෙන. එතකොට මගේ හිත හැදෙනවා. අනිත් ස්වාමීන් වහන්සේට ආයුෂ වැඩි වේවා කියලා කිව්ව එක ඒක නිකන් මේ ගැමි විවාහක. ගමේ ගොඩේ පල්හැලි කතා. දැන් මේ සරුවචනාංශ කියන්නේ රහත් මෙයින් ආංශනාකට. ඒ කියන්නේ රහත් මේනින් ආංශලා තේරෙන්නේ නැහැ මේක. බුදුහාමරන්ට විතරයි මේ ශාසනය තේරෙන්නේ. අනිකුල්ලොත් ඔය පන්දන් අල්ලන මිනිස්සු වගේ වට වෙලා කෑ ගැහුවට දන්නේ නැත්තම් ඒ කියන්නේ මේක දොස් කියන්ට යන්න නරකයි. මේක වහලා ගහන්නේ මේ ගේම. මායя ගහන්නේ තනිකර පාර්ට්නර් ක්ලෝස් ගහන්නේ. අනිත් පැත්තට කාඩ් එක දීලා නෙවෙයි සෙල්ලම් කරන්නේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ බුදුහාමුදුරුව පැත්තකට ලගෙන මාරයට අභියෝග කරලත් නෙවෙයි රහස් ටික යටිනූලෙන් පිටියල්ලෙන් අපිට දීලා තියෙනවා. මෙන්න මෙහෙම යනකොට උඹට මේ මේ දේවල් ලැබෙයි. ඒතොර දැනගන්නේ මායයි කියලා. මේ මේ දේවල් ලැබෙයි. ඒතොර දැනගන්නේ ශාසනය කියලා. උඹට ලැබෙන දේ කොයි වෙලාවෙත් ওই විදිහට ලැබෙනවා. මේකේ විවේකයට බර එකලා ජීවිතයට බර උදේකලාවට බර දෙ තෝරගන්න ෆිල්ටර් එක උඹ යතේ නැත්තම් ඉතින් වැඩක් නැහැ. එහෙනම් ඉතින් කිරි කොමයි එකම වාදනයට දැම්මා. කිරි අසුචි එක වාදයකට දැම්ම වෙනවා. කිරි මූත්‍රා. එතකොට ඒක ඉතුරුලි වැඩන්නේ. ඉතින් කිරි ටික වෙන් කරගන්න. පස්සේ ගොම හොදන්න. පස්සේ මූත්‍රා හොදන්න. ඊට ඉස්සෙල්ලා කිරි ටික වෙන් කරගන්න. එනිසා කිරෙන් මූත්‍රා ගොම වෙන් කරන දන්න ගෝපාලකෙක් වාගේ අපේ ජීවිතේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අනන්ත අප්‍රමාණ වාර ගණක් අපිට හම්බ වෙන එකලාවෙන්. අනන්ත අප්‍රමාණ වාර ගණක් අපිට හම්බ වෙනවා එකලාව එක එකචාරී වෙන්න. ඒ හැම වෙලාවකම අපිට පේන්නේ පාළු ගතිය. අපිට දැනෙන්නේ කොන් වෙච්ච ගතිය. තනි වෙච්ච ගතිය. එතකොට දැනගන්න මේ මායя තමයි ඇවිල්ලා මේ කතා කරන්නේ හීනුලෙන් උවිත වැඩි නරකට මහා මුදි නාන්න යන්නේ. උවිත නරකට පිච්චර කප් බලන්න යන්නේ. උවිත නරකට නව කතාවක් බලන්නේ. උවිත නරකට පත්‍රයක් බලන්නේ. උවිත නරකට රේඩියෝ එකක් අහන එක. නැත්නම් අල්ලපු විතර කම්පියුටර් කකුල තියාන කයිවාරු කෙල කෙල ඉන්න එක. ඒ ඔක්කොම බොහොම සෝදෝපේ. හැබැයි එතකොට මාර්ගපාක්ෂිකයි. ඉතින් සා භාවනා කරන්නා උපේසකට හරි කවුරු හරි කිව්වොත් මේ කෙනෙක් අහම්බෙලා කතා කරමින් ඉන්න එපා. ඒක මාර්ගපාක්ෂිකයි කියලා ඒ කියන මනුස්සයා මාරයා වගේ පේන. අයියත් හත් දෙයියනේ මේ කතා කරපුවාම මොකද්ද තියෙන වැරද්ද? ඇයි හත් දෙයියනේ මිනිහගේ මූණ දිහා බලලා hina වෙච්චාම මොකද්ද තියෙන වැරද්ද කියලා ඒකේ ඒකේ යට තියෙන හීනූල පේන්නේ යට පේන එක අනුකම්පා ලක්ෂණයක්, මෛත්‍රී ලක්ෂණයක්, මිත්‍ර සන්තවේ පැවැත්තිලා ඒ ඇමරිකාවෙන් ආපු ඒ ප්‍රොෆෙසර් කෙනෙක් ඒ ඡායඩෝකට ලියුමක් දාලා මම එනවා නිවාඩු කාලයක භාවනා කරන්න කියලා ඇවිල්ලා මේ ඒකට බිල්ඩින් එක හදනවා ඉස්සරහ බිල්ඩින් එක උඩ තට්ටුවේ කොන්ක්‍රීට් එක දාලා විශාල ඉඩ තිබුණා. ඒ සක්මන් නිසා උගත දිනක එකට යනවා සක්මන් කරන්න. ඒ ඡායඩොත් මොකක්ද දෙකට බිල්ඩින් එක බලන්න දෙන කියලා සුද්දා සක්මන් කරන ගමන් good morning කියලා කිව්වා ඡායඩොට. ඒ ඡායඩොත් බලාගෙන <laughs> ඉඳලා කමටහන් සුද්ධ කරන්න ගියාට පස්සේ කිව්වා උඹලාගේ ওই ওই කුණු හරප සූපතිල අපේ සම්ප්‍රදාය නෙවෙයි. භාවනා කරනකොට උඹේ පාය දිහා බලන්න භාවනා කරනවා. කකුල දිහා බලපන් අන්නුන්ට good morning කියන එක නෙවෙයි සම්ප්‍රදාය කියලා. සූත්ත කරකෝල අතාරියා වගේ තාම ගුරු මිනිස්සු බ්ලේච්චෝ වෙන්න ඇති. ඇයි හත් එන්නේ good good morning කිව්වහම බයි. මේ එහෙම good morning නෑ. එහෙම කතාවක් මේක නෑ. Tamante ඒ චිත්තක්ෂණයේ මේ වම කොහමද දකුණ කොහමද කියලා බලන්න පුළුවන් නම් Taman ඉන්නේ ඉරියව්ව බලන්න පුළුවන් නම් එහෙම නැත්නම් ආශාස් ප්‍රසවාසය බලන්න පුළුවන් නම් ඒට වැඩි ලොකු දෙයක් නෑ. ඒ ඡායයට පස්සේ පරිවර්තක වෙච්ච මිනිස්සයා උචෝචෝ භාවනා කරන්න ඉස්ලාම ආපදාස පුදුම සද්ධාන්ත මිනිස්සෙක්. පිටපත ගන්න යනකොට පොලිමේ යනකොට සයිඩෝ හිටගෙන ඉන්නවා. ඉතින් ඔළුව පාත් කරලා ගිහිල්ලා තියෙනවා සයිඩෝ ගාව. ඒ කියන්නේ තමන්ගේ ගුරුවරයා ළඟ ඉන්න නිසා ඔළුව පාත් කරලා ගිහිල්ලා. ඉතින් කමඩාන් සුද්ධ කරනකොට අහවලු උඹ ඊයේ මෙහෙම ඉන්න පාත් යනකොට ඔළුව පාත් කරනවා කොහෙද හිත තිබ්බේ කියලා. දීපංශර කියන සායඩෝ කිරේ ශ්‍රද්ධාව කියලා. දැන් මෙතෙන් ආවේ ශ්‍රද්ධාවට නෙවෙයි සතිය පිටවන්නේ. ඔබ වැඩේ කරනකොට සතිය කොහෙද තිබ්බේ කියලා. ඊට පස්සේ ඔය විකාර කරන්න එන්න එපා. මට කරන ගෞරවය ඕක නෙවෙයි. හරියට අනික් යෝගාවචරය වගේ සතියෙන් ගියා නම් ඒක තමයි පණ්ඩිතාරාමයට කරන ගෞරවය. පණ්ඩිත සාංශර කරන ගෞරවය ඕක නෙවෙයි. ඌව නිකන් මේ ළමා වැඩ. ඉතින් ඒ මනුස්සයා කියනවා මට නිකන් මගේ ශ්‍රද්ධාව ඇඹරිලා ගියා ඒ වෙලාවේ. ඊට පස්සේ සායනික පරිවර්තක වශයෙන් ඉදිරියට වෙලා අපි යන කාලේ හිටියා. ඉතින් කියනවා පුදුමාකාර චරිතයක් සාංශ මම ඒ සාංශවලට වැඩිමල්. ඒ කිසිම අනුකම්පාවක් දෙයක් නැහැ කියන්නේ ගියාම කියනවා. ඉතින් එහෙම කෙනා හිතෙන්නේ ජනප්‍රිය නැති වෙයි කියලා නෑ. ඒ ස්වාමීන් වහන්සේ කියලා බලන්න ඒ සා ජනප්‍රියතාවය ඕනකමකුත් නෑ. ඒ ස්වාමීන් වහන්සේ ඕන කෙනෙක් කැමති අහන්න දකින්න නමුත් තමන්ගේ මට්ටම තියාන ජීවත් වෙනවා. ලංකාවේ මට පේන්න කෙනෙක්වත් නැහැ. ඒ එහෙම එහෙම ඒ මං කියන්නේ ඒක ඔක්කොම කරන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම සෑහෙන দমনය වෙච්ච හිතකින් කරන්න ඕන එකක්. මටත් බයිනවා ගියාම ওই සුහදකම වැඩි, දැඟලිල්ල වැඩි. ඕකත් එක්ක මේ පණිවිඩය යන්නේ නැහැ. ඒ මම තාමත් ආසයි ගිහිල්ලා බලන්න. මට බෑ මං දන්නවා පැහැදිලිවම එච්චර දක්ෂකමක් මයි ළඟ ඇත්තේ නැහැ. මේ මේ මෙවැනි චරිත ලෝකේ ජීවත් වෙනවා කියන්නේ. මත් බුදුම රාජේ පිළිගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පැටෙන් එහා පැත්තේ ඉන්න කිසි කෙනෙක් දන්නේ නැහැ මේම ස්වාමීන් කට ඇතුලේ ඉන්නවයි කියලා. රට රාජ්‍ය වල මිනිස්සුයිල බැලුවට ඒ කටියට පේන්නේ නැහැ. මොකද රට රාජ්‍ය වල මිනිස්සු ගියාට මේ ස්වාමීන් වහන්සේ hina වෙලා කට කණේ කියන ඇවිල්ලා සිප වෙනඳ ගන්න ඉන්නෙත් නැහැ. මොකද දාවේ කාරණා මේක වෙන ඵලයක්. ඇවිල්ලා පූජාවක් කළොත් පූජාවේ මොනවද තියෙන්නේ? ඇයි මේක පූජා කරන්න කියලා. ජරාපු මිනිසයා පුදුමාකාර ආසාවකින් ඉන්නේ ඌ අන්තිම උසාවි කූඩුවට තිබ්බා. අපි ඒ දවසට ගිහිල්ලා ඒ දවසට ඩීප් වෙල් කිට් තිබුණේ අපි අඩි 400ක් විතර ලිනක් හරලා. ඒකට ඒ පළවෙනි මන්දම වැටේ හැවැත්තේ හිටිය තරුණ මිනිස්සේ ජපානයෙන් ගිහලා ඒ ඩීප් වෙල් සෙට් එක විකුණුවා. ඊට පස්සේ අපි දෙන්න ගියා. මේ පිටරට ආයෙත් බොහොම සෝදකුවා අපි එකක් පූජා කරනවා ස්වාමීන් වහන්සේලාගේ ප්‍රොජෙක්ට් එකට ගියා. ඉතින් අපි කිව්වා එහෙම හරියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඉන්නයිලා පූජා කරන්න. ඉතින් බොහොම ආගියෙන් විවේකයක් කරන්න ගිහිල්ලා ඒ මහත්යත් අඳුල්ලා දීලා සායට කියලා මෙයා ඉන්න මෙතනයි ස්වාමීන් වහන්සේ අපිට මේ ඩීපෙල් කිට් එක පූජා කරන්න හදනවා. ඊට පස්සේ සායට ගිහුව තමසට මොකද්ද කියනවා අපිට ඩීපෙල් පූජා කරන්න. එයාට සම්පූර්ණ කතාව කියන්න සිද්ධ වුණා. මම කොහොමදත් බුද්ධාවේ මිනිස්සේ මයින්ඩ්ලා පික්කප් කරනවා. මට ඒ ස්වාමීන් වහන්සේලා මේකට මේ ස්වාමීන් වහන්සේලා අපිට දැනුම් දුන්නා. ඊට පස්සේ කිව්වා උඹ මේ අල්ලපු වෙටේ ඉන්න මේක ඇතුලේ වෙන දේ දැකලා තියෙනවද? කවදාකවත් ඇවිල්ලා භාවනා කරලා තියෙනවද? මොකද්ද උඹ මේ පූජා කරන්නේ නැති පූජාවේ තේරුම? උඹලට කොච්චර හොඳද? උඹ අල්ලපුවට ඉන්න මිනිහෙක් විතර ඇල මෙතන භාවනා කරනවා. ඊට පස්සේ උඹ පූජා කරන්න කොච්චර වටින දෙයකට? මේ මේ පූජා වලට මට ඇති කිසි තේරුමක් නැහැ. මම බාර ගන්නවා. මේක නෙවෙයි මනුස්සය කරන්න තියෙන්නේ. ලබාවනා කරවා. ඇයිට ආක්‍ර 13 කර පිටරට පටවන අඹ කියන වත්ත පිටම් පූජා කරන්න ඕන මහත්තයා. එයාගේ මහත්තයා කුසිකර්ම අධ්‍යක්ෂකයා. ඉතින් මහත් නෝනා කියනවා බැරිකමට දවසක් අධ්‍යක්ෂක ආවා ප්‍රධාන තාලේ මධ්‍යස්ථානේ ඇයිලක සංසමගසලාගේ හස්බ මහත්යයි කිය. ආ හොඳයි හොඳයි හොඳයි. මේ මේ මේ ගොඩනැගිල්ල මොකක්ද කියලා දන්නවද? මං කාදාගත් ඉතින් බඩ වෙලා නෑ කුසිකක් මධ්‍යස්ථක වුණා. මේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ භාවනා ශාලාව වෙන්නේ නැති. ඒක මොකද කරන්නේ කට්ටිය? ඒ කට්ටිය පිට්ටු. දැන් ඔබ කොච්චර භාවනා කරලා තියෙනවද? මම අද තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මොකද්ද මිනිස්සු මේ උඹලා කරන විකාරේ? මොකද්ද මේ කරන විකාරේ? දැන් මේ ඉන්න මිනිස්සුත් උඹලා වගේ වැඩ නැති මිනිස්සුද? මේ වගේ දෙයක් කරන්න තියෙද්දි උඹ ඇවිල්ලා අඳුරලා දෙන්න දැන් මම කෘෂිකන් මධ්‍යක්ෂක කියලා. මට මොකද්ද ඇති වෙන්නේ? ඔබ භාවනා කරලා තිබුණ මිනිහෙක්ට මම අඳුරනවා. නැත්නම් මොකද්ද ඇති වෙන්නේ? ඉතින් අර මම පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට යනවා. අර ඕක තමයි නම පූජා කරපෙකට හම්බෙච්ච පින් අනුමෝදනාව. ඉතින් අපි නිතර යනවා ඒ කන්තරෝට මොකද අපේ වැඩවලට මනුෂයා ඕනේ. ඉතින් කියනවා ස්වාමීන් වහන්සේලා මේ අපකප වේලා මේ ස්වාමීන් වහන්සේ ළඟ අඳුනගෙන වැඩ කරන එක අපිට හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ. පිටරටක ඉඳලා ඇවිල්ලා. ගියාට පස්සේ දෙන ටොක්ක ආය මොකද රිදෙන්න ගහනවා. ඉතින් බැලුව බැලමට පේන තියෙන්නේ ඔය කියන මිත්‍රත්වයක්වත් අනුකම්පාවක්වත් ඒ කියන සුවඳ බවක්වත් මොකක්වත් නැහැ කියලා. නමුත් භාවනා කරන්න පටන් අරගත්තොත් දෙන්න තියෙන උපරිමයි. අංග සම්පූර්ණව දෙනවා. ඒක නිසා අපි අපේ දරුවන්ට මේ ටික උගන්න ගත්තොත් අපි අපේ දෙවෙනි પરම්පරාවට මේක උගන්න ගත්තොත් බණ කියලා උගන්නන්න බෑ. කොහොමඩක්වත් බෑ. මේක කිරීමෙන්මයි කරන්නේ. කරගෙන යනකොට නිසද්ද භාවය තුල ඒ කියවෙන නිහඬ බණ තමයි ਸਰවචනංශමේ අවුරුදු 2600 ජීවත් වෙන්න හේතුව. එතනතර ਸਰවචනංශ පුතිය සංකල්ප ලියුම් ලියුම් මොකක්වත් නැහැ. උන්වහන්සේ දේශනා කරපු එකක්වත් උන්වහන්සේ ලියලත් නැහැ. ලියාපල්ලයි කියලා කිව්වෙත් නැහැ. කටපාඩම් කරපන් කියලා කිව්වෙත් නැහැ. නමුත් කාටේ තේරුණා ඒ පැත්තේ හිටපු රහතන් වහන්සේලාට මේක අපි අපි රහත් උනත් කටපාඩම් කරගෙන ඊගාව પરම්පරාවට මේ අපබ්‍රන්ත පාලියෙන් කිව්වත් මුන්ට මේවා කටපාඩම් හිටීවා. ඒ ගෞරවේ පිහිටාවා කියලා කටයුතු කරුවා. මිස අපි මේ නටන නාටකම් එකකින්වත් අපි මේ නටන නාටක එකකින්වත් ඔය කියන උත්තේ කලාභාවය ඔය කියන එකලා බව, ඔය කියන දෙකලා අකී වෙන්නේ නැහැ. අකී වෙන්න අපිට ගොඩාක් කල් තව මහන්සි වෙන්න ඕනේ. ගොඩාක් කල් මහන්සි වෙන්න ඕනේ. ඒකට සුදුසුකම තමයි. ඒකට අපිට හම්බෙලා තියෙන රසායනික ආයුධය තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මහලක දේවල් කරන්න බෑ. ලද ලද වෙලාවේ මම දැන් මෙතන. මම කියනකොට අපි නෙවෙයි කියලා මතක තියාගන්න. දැන් කියනකොට රට රාජ්‍යයක් නෙවෙයි මේ ඉඳගෙන ඉන්න ඊටම විතරයි කියලා මතක තියාගන්න. දැන් දැන් මෙතන කියනවා. දැන් කියනකොට ඊයේ හිට නෙවෙයි කියලා හිතා ගන්න. ඒ නිසා අපි යම් වෙලාවක අපි ගැන කල්පනා කරනවා නම් මෙතන වෙන පිටතන කල්පනා කරනවා නම් අපි ඊයේ හිට ගැන කල්පනා කරන එක හුදකලාවක් නෙවෙයි. ඒක නිකන් අනුකම්පාව මෛත්‍රිය කාරණාවට උතුම් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් පේනවා අපි හුදකලාවට කොච්චර වෛර කරනවද කියලා. අපි කොච්චරක් වර්තමාන මොහොතට වෛර කරනවද? ඒ තාක් මේ පොත් සේරගෙම තියෙන වර්තමාන මොහොත පන්නන හැටි කියලා දෙනවා. කිසිම පොතක නැහැ මේ වර්තමාන මොහොතේ හිටින්න ප්‍රායෝගික උදව් කරන්නේ. පොත්පත්වලින් සමහර පොත්වල වර්තමාන මොහොතේ හිටීමේ අගේ ආඩම්බරය පෙන්ලා දීලා තියෙනවා. ඒක නෙමෙයි වර්තමාන මොහොත කියන්නේ. ප්‍රායෝගික වර්තමාන මොහොත යනකොට මයිලඟ තියෙන දැනුම හොඳටම ඇති. හැබැයි ඒකට ඒ කරුණු ගන්නන්න ඕනේ. ඒකට හිත නංවලා දෙන්න ඕනේ. ඒකට මේ පොඩි දරුවෙකුට පත්කරණයට උගන්වනා වගේ අත්පොත් කියලා කියලා දෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ කොච්චර කියලා දුන්නත් Taman ඒක තේරුම් ගත්තේ නැත්නම් අපි මේ කරන්නේ කරන්නම් වාලේ කරන වැඩක්. නමුත් මම හොඳටම දන්නවා මෙවැනි බණක් පෘථිවිය ජනතාවට නම් කරන්න බෑ. ඒ වගේම එක්කෙනෙකුට දිගට කරන්නත් බෑ. කෙටි කාලයකට කරලා බලත හැකි බුදුහාමුදුරු කියන දේ සත්‍යයි. අපිට පිම්මදි. අපිට පිටකොන්දමදි. අපිට පුරුද්දමදි නිසා අපි තාම වැටි වැටි තමයි යන්නේ. නමුත් ඒක දන්නේ නැති පිටසක් එක බලනකොට මේ වැටි වැටි යන ගමන හරි තාම වටිනකමක් තියෙනවා. අන්න ඒකට අගය කරන ඒක හුවා දක්වන ආකල්ප වෙනස ඇති වෙච්ච ගමන් හොඳට ඕම දන්නවා නිවන් නොදැක්කට මෙන්න මෙහෙම රසයක් නිවනේ තියෙන්නේ. මේ හුදේකලාවේ රසය තමයි නිවනේ තියෙන්නේ. එකලා භවයේ රසය තමයි නිවෙන්නේ තියෙන්නේ. ඉතින් ඒක පොදුවේ උපයන්නත් බෑ පොදුවේ ලැබෙන්නෙත් නෑ. නිසා ඒදී උපයාගත්ත දේ අරස කිරීම පිළිබඳව අපි මේ සතිපට්ඨාන කියන ධර්මයේ ඉස්සරහින් යන කටයුතු කරන්නේ. ඉතින් ඒ වගේ උනන්දු කරවීමක් ඒ වගේ හිත මෙහෙවීමක් කරන්න මේ පිරිසට හොඳටම සුසුකම් තියෙනවා කියලා මම හිතනවා. ධර්ම දේශනා කරන්න අරමුණු කරන්න වටිනවා. අපි නිතර මේ වගේ දේවල් සාකච්ඡා කරන්න ඕනේ. මුග දෙනෙක් ඒක බාරගත්තේ නැතුවට කනගාටු වෙන්න එපා. බාර ගන්නවා ගන්න එක සාධාරණයි. නමුත් අපි මේ මේක කරන්නේ නැතුව ඒකෝචරී එකක්ක විසාන කප්පෝ කියනු කෙනෙක්ගේ අතට එක වලල්ලක් දැම්මොත් සද්ද නගින්නේ දෙකක් දැම්මොත් සද්ද නගිනවා කියලා අටුවාවේ දීලා තියෙනවා. ශබ්දක වෙච්ච ගමන් අවුලයි. තනියෙච්ච ගමන් බ්‍රහ්මයි. එනිසා පුළුවන් තරම් උත්සාහ කරන මේ ආරණ්‍යගත වෙච්ච වෙලාවක පූර්ණ කායන භාවනා කරනවා කියලා ගිවිසගත්ත වෙලාවක දැස කොච්චර වෙලා Taman මේ හුදේකලාව පවත්නවද ඒක තමයි Tamanගේ ලකුණ. එතනින් තමයි අපි ලකුණ ලැබෙන එක තමයි අපි ශාසනය කරන්නේ. ඒක තමයි අපි අභ්‍යන්තර ශාසනය වඩන්නේ කියලා මේ කග්ග විසාන කප්ප. එහෙම නැත්නම් අපේ ආකල්පයේ තියෙනනේ කග්ග වේදන වේනගේ තනියඟ වගේ. සමහර තැන්වල සර්වචනංශේ මාතංගණන් හස්සිරාජය කියලා පෙන්නලා තියෙනවා. රැලින් අයින් වෙලා තනියම හැසිරෙන මාතංගණන් වූ සත්තන්ත කුලයේ ඇතෙක් වගේ හැසිරෙන්න කටයුතු කරන්නයි කියලා කියනවා. ඒක නිසා එවැනි හැඟුම් වැනි ආකල්ප ඇතියත්තුම සත්පුරුෂයන් වශයෙන් කල්පනා කරන එවැනි ධර්මම සත්‍යධර්ම වශයෙන් කල්පනා කරන අපි ඒ සත්‍යධර්මයට ඒ සත්පුරුෂ ගණයට ඇතුල් වීම සඳහා ඇතිකරන ආකල්ප සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනා නිමා මෙතනින් සටහන් කරන ආශිර්වාද දිනාට ජනසී මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. අපි චාරිත්‍රාක් වශයෙන් මෙතනදී ධර්ම දේශනා හැමාරේ ඊතර ඊතර කියන්න කරන්න දෙයක් තියෙනවා. පිසු කරගන්න දෙයක් තියෙනවා නම් සුළු වෙලාවක් ගන්නවා. ප්‍රශ්න ප්‍රකාශන සඳහා එහෙම නැත්නම් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කරලා ධර්ම දේශනා සතිವಾರේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කාට හරි වෙන ප්‍රශ්නයක් ප්‍රකාශයක් අදහස් පළ කිරීමක් තියෙනවා අපි පොඩ්ඩක් ඉවසලා බලමු. ධර්ම දේශනාවේ සඳහන් වුණා මෛත්‍රිය නිම වංචනික ධර්මයක්. ඒ නිසා ඒක ඉතින් හොඳ නැහැ කියන එකක් කියමු. නමුත් ඔය ආනාපාන සතිය වඩන අයට ආනාපාන සතිය නම් බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන් නිවර්ණ කායටපත් කරලා සමාධියට යන්න. සමහර අයට යතරපත් වසනාව නැති. නමුත් මේ විදියට අර්ගිතම අරමුණට හිත අරගෙන ආනාපාන හිත පවත්වන්න බැරි වෙනකොට නිවර්ණ මතුවේ. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, චීන විද්‍ය ප්‍රධානයි. මේ බුදුහාමුදුරුවෝ මේ කාමච්ඡන්දය මතුණා. ඒ වෙලාවට මොනවක්වත් කරලා කරන්න බැරුවේ අරමුණ ගත්තත් ඇයිනම් ඒකට අසුභ භාවනාව යොදන්න කියන අයද. ඒකට අසුභ භාවනාවෙන් පියාටපත් කරනවා. ඒ වගේම ව්‍යාපාදේ නැහැ. ව්‍යාපාදයට බෙර ප්‍රතිකර්මයක් නුදුදු. මෛත්‍රී සිත වඩන්න කියනවා. මෛත්‍රී චේතෝ විමුක්ති. එතකොට මේක මේ මම තේම කියනවා මෙන්න මේම නාහම් බික්කේ අඤ්ඤා එක ධම්මං සමුප්පස්සා වේනව අනුප්පන්නෝවා ව්‍යාපාදු නූපජ්ජති උප්පන්නෝවා ව්‍යාපාදු පහිය. ඇතිනම් බික්කේ චේත මෙත්තා චේතෝ විමුක්ති. මෙත්තා මෙත්තා චේතෝ විමුක්ති. යෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නාදී ව්‍යාපාදු නූපජ්ජති උප්පන්නාදී ව්‍යාපාදු පහිය. මේ බුදුහාමුදුරුවෝ මෙතෙන්දි ගන්න කියන්නේ ඒ තමන් පුරුදු කරලා තියෙන මෛත්‍රිය මෙතෙන්ට අරගෙන අරක යටපත් කරගන්න. ඒ වගේම ගාගෘතව කියනවා. අච්චරා සංගත අච්චරා සංඝාත මත්තම්. විතුමෙත්තා දේතෝවිත ආසේව. අයම් උච්චති බික්ඛවේ බික්ඛ අනිර අනිර අවිත්ත ඥානෝ විරති සත්තු සාසන කරු. උවදපති කරු. ඒක තියෙන්නේ අච්චර සංඝාත මත්තම් පිපික්ක විමෙත්ත චේතෝ මුචි භාවේති අරිත් අරිත්තම් රත්තපෝට අරිත්ත ඥානෝ කියන්නේ රත්ත පිට්ටම් අමෝගා රත්ත පිට්ටම් පුංජති. ඒ වගේම දැනනත් ඇරලත් නෑ සතු ශාසනය කරන ඕවාදේ ඕවාදේ අනුගමනය කරනවා. මේ දෙකෙන්ම පෙන්වන්නේ මේ මෛත්‍රියත් අවශ්‍යයි සමහර තැනක තියෙනවා තනිකරම නිවන් දක්නා එක්ම මෛත්‍රියේ චේතෝ විමුක්තියම යන්න පුළුවන් අය ඉන්නවා. මොකද මේ හැමෝටම මේ ආනාපාන එක විදිහට කරන්න බෑ. ඒකට මෛත්‍රිය කල්ැතුව භාවිතා කරගෙන උන්ව ඇත්තිනවා. එහෙම නැත්නම් මෛත්‍රිය ස්වභාවයෙන්ම තමන්ට පිහිටපොයි. ඒකට ඒකෙන් යන්න කියන එක ඔය කියපු ප්‍රඥාන සූත්‍රයේ විස්තරයට පොඩ්ඩක් කොට ඇනින්න. ඒක ඇත්තටම ඔය කියන අදහස මේකට දැම්මනම් බොහොම වටිනවා උතරම ගැලපෙනවා පළවෙනිම දේ තමයි තමන්න තියෙන්නේ ව්‍යාපාදේ කියලා අඳුරගන්න. ඒක අඳුරගන්න නැතුව මොන මෛත්‍රියද මතට. ඒ නිසා first and foremost ඉස්ලාම ඕනේ තමන්ගේ වැරද්ද දැනගන්න එක. අච්චං අච්චතෝ පස්සත. එතකොට ව්‍යාපාදේ ඉන්න කෙනාට පුළුවන් මට තියෙන ව්‍යාපාදේ කියලා දැනගන්න. මොකද ඒ හිත අන්ධ වෙලා. ඒක අචක්කු කරන වෙලා. පඤ්ඤා නිරෝධක වෙලා. එයාට බැරිකම පළවෙනි දෙක ව්‍යාපාදේ හඳුනාගත්තා පස්සේ ව්‍යාපාද හඳුනගන්න දැනෙන සතියක් ඕනේ. දැනගන්නකොට මම ව්‍යාපාදේ චරිතයක් කියලා. ව්‍යාපාදේ හඳුනාගත්තට පස්සේ හඳුනා ගැනීම නිසාම ව්‍යාපාදේ දුර ඊට පස්සේ මෛත්‍රී භාවනාව ගන්න පුළුවන්. එක දෙක ඔය ආනාපාන සති සූත්‍රයේ දේශනා කරන නිදාන කතාවේ තියෙනවා ඒ පිරිස ඉඳලා තියෙනවා මෛත්‍රී භාවනා කරන අය. එයාට ආනාපානෙ බුදුහාමුදුරු දේශනා කරා. ඉතින් ඒ නිසා අපිට තේරෙනවා මෛත්‍රී භාවනාව වැඩ ගන්න පුළුවන් වෙන්නේ රෝග නිర్ణය කරාට පස්සේ. රෝග නිర్ణය කරන්න ඉස්සලා බේත් බොනවයි කියන එක over the counter බේත් බීලා ඊට්‍රොජෙනික් හදාගන්න එක. ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක. ඒ නිසා මේ මේකට ඉඩ තියෙන්න ඕනේ. ඊටන්සේ තියෙනවා පටිදාය භාවනා අපටිදාය භාවනා කියලා. භාවනා කරනකොට සතිපට්ඨානදී සම්පූර්ණ හිත වික්ෂිප්ත වෙනවා. වික්ෂිප්ත වුණාට පස්සේ මහන්නේ ඔබට පුරුදු කරපු සමත භාවනාවකින් හිත පිටු කරපන්. පිටු කරේ නැත්තම් නාස්තිකයි. පිටු කරලා ආය බලයන් සතිපට්ඨාන. විකුණ පස්සේ සූත්‍රේ තියෙනවා. ඉතින් ඒක සතිපට්ඨාන ඉහළට යනකොටත් මෛත්‍රිය, බුද්ධානුස්සතිය, තමගේ කයට හිතේ දීම වගේ අග්ගලා හදන්න ක්‍රම ඉගෙන ගන්නවා. ඔය ප්‍රශ්නේ වෙලා තියෙන්නේ Tamanne තියෙන්නේ පටිගෙද කියලා දන්නේ නැතුව. නැත්නම් පටිගය ආවට පස්සේ පටිගය අඳුර ගන්න බෑ කියන මූල ධර්මයට අනුව Taman කොහොමද දන්නේ කොයි වෙලාවෙ මෛත්‍රිය දාන්න ඕනේ කියලා. ඒ නිසා ආනාපානය කරන කෙනාටත් චතුරාර්යක භාවන අවශ්‍යයි. ඒක හැබැයි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් එකක් අමාරු කියනවා Taman දැනගන්නවා මට නිතරම පටිගෙ එන්නේ. ඒ එමනම් සමහරට ආනාපානෙ පැත්තක තියලා මෛත්‍රී භාවනා කරලා පිළියම් කරන්න ඕනේ. නිසා කවුරු හරි කියනනම් මට මෛත්‍රී කරපුවාම හිත එකලස් වෙනවා කියලා අහක දාන්න හදා. Taman ඉස්සර මෛත්‍රී කියලා හිත එකලස් කරලා එකලස් වෙච්ච හිතකින් ආනපානට යන්න. ඒකමයි අපි පල්ලෙහාදී කියන්නේ වාඩි වෙලා පට්ටලව සමමිතිකව සහල්ලු වඩල තමන්ගේ කායයට මෛත්‍රී කරා. හොඳට ඒකට එතකොට ඒ කියන්නේ මෛත්‍රී පරියට අඩිය තියලයි අපි ආනපානට යන්නේ. ඒ නිසා මෛත්‍රී බැහැර කරලා නැහැ. හැබැයි ඒක මෛත්‍රී මනෝ කර්මේ නෙවෙයි. මේක මෛත්‍රී කාය කර්මයක්. මම සක්‍රීය වැඩක්. නමුත් ඒක පේන්නේ නැහැ කාටවත් මේ වාඩි වෙලා මම මෙතන සුගෝසී වාඩි වෙලා ඉන්නවා කියන චිත්තක්ෂණය අර මෛත්‍රියේ සාධාරණීකරණයක් කියන එක තේරෙන්නේ නැහැ. දෙවැත්තනේ සාධාරණීකරණය. එකක් සත්‍ය පිටීමේ පළවෙනි සඳකඩ පහන. දෙක මේ ඔක්කොට මිසලා තමයි තමයි මෛත්‍රී කරගන්න. මේ මෛත්‍රී පිටි මේක එන්නත් ඉස්සර වෙලා. ව්‍යාපාදෙන්නත් ඉස්සර වෙලා කාමච්ඡන්දෙන්නත් ඉස්සර වෙලා. ඒ නිසා මේ වගේ වැඩ පිළිවෙලක මේ වගේ පිරිසකට දැනටම මෛත්‍රී ආහාර වෙලා තියෙනවා. ඒක පිළිබඳව එහෙම නැත්නම් මේ වගේ දැනට එන්නත් බෑ. ආම නැති කෙනෙකුට අපි දන්නවා හොඳටම කේන්ති යන කෙනෙකුට අපිට කීතගේ නිවන් දකින්න ප්‍රශ්නට නෙවෙයි. එයාට ආචාර ධර්මයක් ඇති කරලා දෙන්න. එයාට යම් කිසි අත්දහාවක් ඇති කර දෙන්න මෛත්‍රී භාවනා කරතයි. ඒක කරපුවාම ඇත්තටම අර උතුරගෙන යන බත්තලියකට ඇතුළට වැක්කෙනවා වගේ අග්ගල නතර වෙනවා. ඒක එකක්වත් නැතුව කරන්න බෑ. ඒක හරියට සයිකියාට්‍රික් මෙඩිසින් එකක් වගේ. ඒ නිසා බටහිර ලෝකේ මෛත්‍රිය අල්ලලා යනවා ඕගා. අල්ලලා යන්න හේතුව මොකද? ඒගොල්ලෝ භාවනා කරන්නේ සුව සේවාව සඳහා විතරයි. නිවන් දකින්න නෙවෙයි. ඒ නිසා මෛත්‍රී බුදුහාමුදුරුවෝ කිව්වා යේසුස් වහන්සේත් කිව්වා අල්ලපුගෙදට ප්‍රේම කරන්නයි කියලා. බුදුරණේ ඊට වැඩිය කිව්වයි කියලා හරියට විස්තර කරනවා. ඒ ඒ ඒ බටහිර ලෝකේ මෛත්‍රී ගන්න දීලා තියෙන පොතක් කියවුවොත් විශේෂ අපිට වැඩි ඉතාමත්ම ප්‍රායෝගිකව වැඩ දෙකට දානවා. හැබැයි ඒගොල්ලෝ කවදාකවත් නිවනට යන්නේ නැහැ. නමුත් මිත්‍යාසගත සූත්‍රයේදී සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා මිත්තාය භික්ඛවේ භාවිතා බහුදී කතා මෛත්‍රී භානාව වඩන කෙනා නිවන දක්වම කාපට් කරව පාර කියන්නේ කියලා. පාර කාපට් කළා දෙනවා මෛත්‍රී. ඒක ඇත්තටම කියන්නේ අනුන් කෙරෙහි ඇති හිතසුව. මෛත්‍රී ධානය ලැබුවොත් ඒ තුලින් විපස්සනා කරන්න. ඒ ඒක මේ තාරකනේ අරක ඊටත් වැඩිය ධානයටත් වැඩිය මෙත්තා චේතෝ චේතෝ භාවේය මොකද්ද කියනවා උත්තරින් අපට විඥාන්ත. නිවන් දකින්නකම් යන පාර කාපට් කරා වගේ මෛත්‍රියෙන් දෙනවා. හැබැයි ඒක නිවනට බාධක. ඒ සූත්‍රයේම කියනවා අනික් උත්තරජනතේ කාලේ හිටපු අනෙක් නිකායවලත් මෛත්‍රී භාවනාව කරා. ඒකෙන් තමයි නිදානේ පටන් ගන්න. නමුත් ඒක නිවන නෙවෙයි අරමුණ කරලා තියෙන්නේ. ඒ නිසා මම ඒක අනුමත කරන්නේ නැහැ. මං අනුබද කරනවා මගේ එක නිවන දක්වා යන ගමනේ සුමුදුව ගමන් කරන්න. හැබැයි අවසාන ඵලෙ නිවන. ඒ නිසා අද මෛත්‍රිය තියෙන්නේ සුවලක සුව කරන පැත්ත. නරක නැහැ. අසනිපනස සුව කරලා එපාය, පටචාරා සුව කරලා එපාය බෙහෙත් දෙන්නේ. නමුත් ඒගොල්ලෝ ඒක කරන්න ගිහලා නිවන අමතක කරනවා. ඒකට අනුකම්පා කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ නිවනත් කොනක තියාගන්න. අසනීපෙට බෙහෙත් කරපන්. දැවිලි තැවිලි වලට. නමුත් නිවනට යන්න තියෙන්නේ. මෛත්‍රිය තියෙන එක තැන කරකවන ගතිය. ඒක නිසා කියනවා මෛත්‍රිය රාගමුඛේන මිත්තා වංචේති. කොහොම ආසයි. මෛත්‍රී කරන්නේ නැන්ට උනේ මෛත්‍රී යන්නේ පිළිම කෙනා ගෑනු කෙනා. ගෑනු කෙනා පිළිම කෙනාට. ඒකට වෙනවා මයිකල් ජැක්සන් තමයි මෛත්‍රී කරන්න ගොඩාක් තරුණියෝ කැමති. සාශත මෛත්‍රී කරන පිළිම ඒක තමයි ඒ ඒ ඒ කියන්නේ එතන පේන්න තියෙන වංචනික දැන් අපි සංගේ සඳහන් කරලා මිනිස්සේ සන්තෝෂයෙන් බටේර ලෝකයේ හිටිරවන්න කිසි වැරද්දක් නැහැ. මනුෂ්‍ය සත්තු මරණ නෙවෙයිනේ. හැබැයි ඒකේ තියෙන ඇට්‍රැක්ෂන් එක දිහා බලනකොට ඒ බැඳීම ඒ කායික අනුමත අනුගමනය කිරීම සිද්ධ වෙන්නේ ලිංගිකත්වය හරහා. ඒගොල්ලෝ අඳින ඇඳුම් වලින් පෙන්වන දේ පේනවා. ඉතින් ඒකම තමයි ඕනම කෙනෙක් තුළ සිද්ධ වෙන්න පුළුවන්. මම දකින මම දකින දේ තමයි ව්‍යාපාදේ ආවට පස්සේ මට ව්‍යාපාදේ කියනවා කියලා දන්න ගතිය මෝහක. දන්නේ ඒක අචක්කු කරනවා, අන්ධ කරනවා, පඤ්ඤා දුබ්බලී කරනවා. යම් කිසි කෙනෙකුට ව්‍යාපාදේ තියෙදි දැන් ව්‍යාපාදේ තියෙන කියලා දන්නවනම් මම හිතනවා එයා බොහොම කිට්ටුයි නිවනට. ප්‍රධානම දේ තමයි තමන් ළඟ තියෙන අකුසලය. තමන් ළඟ තියෙන කෙලෙසය පරෝපදේශ රහිතව අඳුර ගන්න පුළුවන් නම් අපේ නමුත් ආගම කියනවා ද්වේෂය හඳුනා ගැනීම කෙලෙසයක් කියලා. බණ ඇහිමත් ධර්ම සාකච්ඡාවත් එයාට දැනගන්න උපකාර වෙනවා. පැහැදිලිව. පැහැදිලිව. ඒ ඒ උපකාර වුණාට අහන්නේ කවුද? ඔක්කොම තේරුම් යනවානේ බණහන මේකයි මේ කියන්නේ. හැබැයි ඒ එතෙන්ද මෝරලා තියෙනවා. කියන්නේ බණ කියනකොට වදින්න ඕනේ. ඊට ඉස්සෙල්ලා ඒ ඒ ඇති වෙන්න කාලා තියෙනෝනේ මම මෙතෙක් කලනම් එහෙම තමයි හිතුවේ. ඒත් බලනකොට ඇත්ත නම් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ කෙලෙසින් තැවෙරලා නැති. හොඳ පැත්ත පේනකොට යට කෙලෙස්. ඒ නැති දේ නීරසයි. අනකන නීරසයි. මම දවුන නීරසයි. පිම්බීම හැකිලිම නීරසයි. ඉතින් ඒ වෙනකොට අපි ඇත්තටම මුලින් අර බාර පපඩම් දීලා කැම් පටන් ගන්නවා වගේ මෛත්‍රී භාවනා ටිකක් දීලා පටන් ගන්න. පටන් ගත්තට හැබැයි බබාට පෙන්වන්න නරකයි මේක අවසානයි කියලා. ඒ මෙත්තාසේ මෙතෝ චේතෝ මෙත්තාසගත සූත්‍රය අඟුත්තර චංග මේකේ තියෙන්නේ. සංයුත්ත නිකායේ පැහැදිලිවම කියනවා මේ ටික සේරම අන්‍ය තීර්ථක ශාස්ත්‍රවල කියලා දීලා තියෙනවා. මම ඒකයි ප්‍රතික්ෂේප කරන්නේ ඒගොල්ලෝ මේ කියadīම හරහා නිවන වහලා. නිවන වැහිලා. ඒක මෛත්‍රී මොකද්ද වෙලා තියෙන්නේ? අර වටිනා ගැඹුරු ධර්මයක් වහලා ජීවිතේ හෝ පාර හෝ ලස්සන කරලා දීලා තියෙනවා. බුදුදහම කියනවා පාර ලස්සන කරගනි. ජීවිතේ ලස්සන කරගනි. හැබැයි අවසාන මේක මෝහ වෙන්න දෙන්න එපා. පංචරික ධර්ම වල වෙන්නේ ඒක තමයි. ඉතින් ඒක නිසා ඔය පණිතරාම ඉන්නකොට මම කිව්වේ ක්‍රිස්ටෝෆර් ටිචමසයිලා පුල්ලවේ ගෑ ගෑ ඉහාරට කියනවා අනේ ස්වාමීන් වහන්සේ බටහිරට මෛත්‍රී උගන්වන්න එපා. හරියට මිනිස්සු කැමති. එතකොට මේ ඔබ වහන්සේ ගිනිනු විපස්සනා වෙන්නේ. ඉතින් සාහනිකව මම උගන්වන්නේ නැහැ. හැබැයි විපස්සනා කරුවට පස්සේ විශේෂයෙන්ම කාලය අරගෙන මම චතුරාර්යක භාවනා වෙනවා මෙයාට පන්නරයක් දාලා දෙනවා. වෙනවා මෙයාට ගැලවනයිස් කරලා දෙනවා. මොකද මේක අපේ වටිනා තේරවාද ලක්ෂණයක්. හැබැයි ඒක ඕවර් ද කවුන්ටර් බේතක් නෙවෙයි. අවුරුද්දක් ප්‍රෙස්ක්‍රයිබ් කරන්න ඕනේ මේ ලෙඩේ තියෙනකොට මේක ගනින් කියලා. දැන් එහෙම නෙවෙයි ලීචිරත් පහසුවට ඒ ඉන්දිස් ලයිෆ් ඉච්චල් කියන පොතේ පටන් ගන්නකොටම පෙන්ලා දීලා තියෙනවා මේ චතුරාර්යක භාවනා කියන එක හොඳයි. හැබැයි මේකේ මෙන්න මෙහෙම යටිපහුව වෙච්ච ඇමක් තියෙනවා. ආනාපානී ඇම නැහැ. ඒ නිසා බුදුරජාණන් කියනවා ආනාපාන සති පික්කවේ භාවිතා සන්තෝෂේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච. ඒකට කිසිම විකෘති දෙන්නේ නැහැ. ආනාපාන සති භාවනා යටිපහුව වෙච්ච මේ මොනක් මෙවන්නේ. න්‍යාය පත්‍ර. න්‍යාය පත්‍ර න්‍යාය පත්‍ර නෑ. අර්ථය එකතු කරන්න දෙයක් නෑ. ඉතින් ඒක හරි නීරස, හරි ගැඹුරුයි. නීරසයි. ඉතින් මේ පිරිසට වෙලා තියෙන්නේ ගැඹුරු සල්ලන්න බැරිකම නෙවෙයි තියෙන්නේ. ඇල්ලුවට මේක මෙච්චර වටිනවද ඕකෙම ජීවත් වෙන්න ඔච්චර මොක දිගට ගෙනියන එකේ ප්‍රයෝජන තියනවද? මේ තන්නේ කරම සුදු හල්බත් මේ සුදු පම්පෙත්ත කන්න බෑනේ. චීස් ටිකක් තියෙනවා. ජෑම් ටිකක් තියෙනවා. මොනවා හරි ටිකක් තියෙනවා හොඳයි කියලා හිතනවා. ඉතින් ඩයිට් කරනවා මේක මස්ලින් නැතියට බල්ලේව කරන වැඩක්. සුදු පම්පෙත්තක් පුළුවන් නම් කවම බැන්නම් කවම. ඉතින් සායඩෝ ගාඩ කවුරක්වත් පිස්සු පිහට්ට වෙන්නේ නැහැ. මොකද ඇවිල්ලා කන්න ඕජාව නැන්නේ. එන්නේ හොඳටම කට්ට කන්න ගැටි අපති කට්ටිය. ආඩවතේ මුරතල් නැහැ. ඉතින් ඒ නිසා ඉදිරි ගමනේදී සමාජ බාධා මොකක්වත් එන්නේ නැහැ. හැබැයි බොහෝ දෙනාගේ ජනප්‍රියය යන්නේ. බැලු බැලමට යකා මොන දාගෙන ඉන්නේ. යකාමක්. ඉතින් ඒක ඇත්තටම ඔක්කොටම කරන්නේ. ඒ වගේම ඔක්කොට මේක ප්‍රියත් නැහැ. මොකද ආගම ධර්මයේ කියනකොටම අපි මෙලෙකක් අපිට පෙන්නලා දෙන්නේ. මුරුදු ගතියක්. කතෝලික ආගමත් එක්ක ෆයිට් එකක් දෙන්න බෑ. මුස්ලිම් ආගමත් එක්ක ෆයිට් එකක් දෙනවා. ඉතින් අපි අපි හරි කර්මවන්තයි, මෛත්‍රීවන්තයි කියලා කියනවා. නමුත් ඒකේ තියෙනෑම අහුව නැති වුණොත් මුස්ලිම් කාර්ය නෙවෙයි අපට ගහන්නේ. අරකේ තියෙන මේමයි ගහන්නේ. ඒක ඒක රේරුකාණ ස්වාමීන්ගේ පොතේ විතරක් වංචනික ධර්ම විතර වෙලා තියෙන වෙන කිසිම තැනක නෑ. ඒක බටහිර මානසික විද්‍යාවේ කතා කරලවත් නැති මාතෘකාවක් කියලා මේ දවස්වල ප්‍රොෆෙසර් පත්මසිරි විශේෂයෙන්ම යන යන කොන්ෆරන්ස් එකට කියනවා. භාවනා කරන කයත් බටේන මානසික විද්‍යාව කරන අයත් තමන්ට තමන් වංචා කරගන්න ගතිය පොඩ්ඩක් දැනගෙන ඉන්න. අපිට පේන්නේ අපි බොහොම සුහද බොහොම දක්ෂ බොහොම හිතසෝවාදී කෙනෙක් කියලා. ඒ ඒ පෙනුමම වංචාව. ඒක ඒකේ අර තියෙන වංචනික ධර්මයේ අඳුරගන්න අපේ කල්යාණ මිත්‍ර අපිට උදව් කරන්න. අපේ සත්‍ය උදව් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒක තන කරකැවෙනවා. එනිසා මෛත්‍රී භාවනාව වශයෙන් මේ මෑත කාලේ මත දෙක තුනක් ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කිව්වා Tamanta මෛත්‍රී කළ පටන් ගන්න එපා. පොදු මෛත්‍රියෙන් පටන් ගන්න කියලා. ඊට පස්සේ මම බික්කු බෝධි, පණ්ඩි ස්වාමීන් වහන්සේ, බන්ති ගුණරත්න ඔක්කොම හම්බෙලා යන වෙලාවේදී පැය ගණන් කතා කරා. ඊට පස්සේ මේ ඒක විසුද්ධි මාර්ග ආචාර්යන් වහන්සේත් මේ සැකේ මතු කරලා තියෙනවා. ආචාර්යන් වහන්සේ මෙන්න මෙහෙම උත්තර දීලා තියෙනවා කියන එක විතරයි මේ තුන් දෙනාම මට කිව්වේ. ඔය කටුකුරුන්ද සාංශය තාමත් අර දිගටම ගෙනියනවා. මමත් ඉන්නේ ධම්ම ජීවත් ඉන්නේ මෛත්‍රී භාවනා තමන්ගේ පටන් ගත යුතු තැන කියලා. නමුත් මම ඒක කියනවා අපේ යුගෙ වෙච්ච වැරද්දක් කියලා. මෛත්‍රී භාවනා පටන් ගන්නකොටම මහතයතන් යම් පුත්තන් කියන නිදර්ශනය විදිහට සියල්ලන්ම පොදුවේ මෛත්‍රියෙන් පටන් ගන්නවා කියලා. ඉතින් ඒකදී මම තාම වාචිකාව විරුද්ධව තියන්න. කියන්නේ අහං අවිරෝ එහෙම එකක් නැහැ කියනවා ත්‍රිපිටකේ. ඒක සූත්‍රයේ තියෙනවානේ මම අහම්බිය මම මෙන්ම මම මිත්‍යාච මගේ මිත්‍රයාද එහෙම කියන එක නෑ ඒක ඒක ඉව තැන් තැන් වල තිබුණට විසුද්ධි මාර්ගයේ හරියටම පෙන්නනවනේ හරි ඒක තමයිලු දැනට ලංකාවේ අල්ලලා තින්නේ ලංකාවේ තර නෙවෙයි තායිලන්තෙත් ඒක අල්ලලා තින්නේ බුරුමෙත් අල්ලලා තින්නේ ඉතින් මං හම්බුණා එක එක රටවල් වල කට්ටිය මේ කටුකුරු දේශාංශ පතු කරන දේ මොකද්ද කියලා දැනගන්න මෙන්ම නොකිය මම අනුන්ට මෛත්‍රියක් දෙන්න ඕන මම සාසනවා නෑ එහෙම එකක් ඒ ශාංශ කියනවා මෛත්‍රියේදී Tamanටත් මෛත්‍රී කරගන්න ඕනේ. පටන් ගන්න තැන ඒකයි මම කියන්නේ. ඒක ප්‍රැක්ටිකල් නෑ කියන එකයි මම කියන්නේ මම කිව්වේ මම විතරමයි. ඒ සාන්ති ඉස්ලාම කිව්වේ විතපං බුද්ධෝත්පාද කාලයක මනසාත්ම භාවයක මට ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පatti ලැබිලා තියෙනවා කොච්චර වාසනාවන්තද. නරක මොකක්වත් හිතන්නේ නෑ. එනයි. යාහතර ක්ෂණ සම්පatti තිබුණානේ සෝවාන්නේ. ඔව්. ඒ වුණේ. එහෙම හරියට. හේ ආජාතකට බෑ මෛත්‍රියවත් කරගන්න. ඒ බැරි වුණේ. යාළුවා. ඝාතනය කරනවා බුදුහාමුදුරුවෝ මේ බණපද යවන්න රාත් අහන්න බෑ මොකද හිතන්නේ අහන්න බැරි මොකද හිත වික්ෂිප්තයිනේ ඒ හිත වික්ෂිප්තකම තමයි යාර තියෙන ප්‍රධාන අතුර ඒක පිටින් ආපු ක්ලේශයක් නිසා ඒකමයි නෑ ඒ ක්ලේශය බරපතලයි ඒ නිසා ද්වේෂය ඇතිවෙච්ච කාණ්ඩ දැන් තියෙන ද්වේෂය කියලා ගන්නවා ඒ නිසා මේ හැම හැම බණපදයකම ඔයාගෙන ගැඹුරට යන්න පටන් අරගත්තොත් අසීමිත සියුම් ධර්ම කොටස් තියෙනවා අපිට විනිශ්චය කරගන්න බෑ. හැබැයි සාකච්ඡාවේ අලුත් කොටස් මතුවලා එනවා. මතුවෙන අපි වෙනවා අපි මොනවද දන්නේ. අපි මේ දන්න කොටස දන්නවයි කියලා උඩපයින් තාක් කල් අර යට වෙන කොටස අපිට වංචනික වෙනවා වසාහිනවා. දැන් නිතරම අලුත් කරන්නම් මම දකින්නේ පුළුවන් තරම් පැත්තක් ගන්න නැතු උදාසීන දෙයක. රසවත් නැතුනට කමන්නේ. උදාසීන දෙයක හිත පවත්තරන අපිට ලාභ සත්කාර ලැබෙන්නේ නැහැ. පාඩු වෙන්නේ නැහැ. අපි හිත උනන්දුවේ තියාගෙන ඉන්නවා. නමුත් ඒක ආර්ථික විද්‍යාවට ගැලපෙන්නේ නැහැ, දේශපාලනට ගැලපෙන්නේ නැහැ, සමාජයට ගැලපෙන්නේ නැහැ. හැබැයි අපි අ르බනලද වීරිය ඇතුව ඉන්නවා. ඒ જાති. ඒක මෛත්‍රී නැතිකම නිසා වෙච්ච. ඒක උත්සාහ කරනවා. මෛත්‍රී නැතිකම ඒ ශාන්ති දුන්නේ අසුභ. අත්මයට ඕන වෙලා තියෙන්නේ මෛත්‍රී. දෙදෙනාචේ දෙකෙන්ම දාලා පස්සේ ආනාපානට දැම්මා. දැම්මම හරි ගියා. same day service අන්දා වෙනකොට වැඩේ කරලා දුන්නා. ඒ නිසා අපිට කිසිසේත්ම කනගාට වෙන්න ඕනේ අපි ගත ප්‍රයත්න වැරදුණයි කියලා. මොකද අපිට ධර්මයේ ඥානේ නැහැ. අපි ළඟ ඇති වෙන්න බැරි වෙන කෙලෙස් තියෙනවා. ඒ නිසා වැඩි වුණාට කමක් නැහැ. අපි ඔය සටනට අරින්නේ. අපි දිගට කරගෙන යනවා. දකින දකින වෙලාවේ මගේ තියෙන දුර්ලකම් ටික මගේ තියෙන දැනුවත්කම තව වහනා කරන්න කෙනෙකුට කියනකොට එයා වෙන දුර්ලකම් තියනකොට මගේ එකට දක්ෂෙක් වෙනවා. මම හොයන ප්‍රශ්නෙට දක්ෂෙක් වෙනවා. එතකොට එයා මගේ ගුරුවරයෙක් වෙනවා. ඊට පස්සේ පස්සේ වෙලාවක මම එයාට ගුරුවරෙක් වෙන්න පුළුවන්. එයාගේ දක්ෂකම හඳුනාගන්න. ඒ නිසා ඇත්තටම මේ විපස්සනා වෙන්න මොකක්වත් නැහැ. තමන්ගේ තියෙන රෝගේ, තමන්ගේ තියෙන අඩුපාඩු, තමන්ට මේ ලෝකෙ දිහා බලනකොට පේන මිත්‍යා දෘෂ්ටිය හෙලි කරන්න පුළුවන් නම්, එතන මිත්‍යා දෘෂ්ටියක් ඉන්න බෑ. අපි ඒක මිත්‍යා දෘෂ්ටි බව දන්නේ අපි දන්න දේ ගහපා දෙන්න. එතකොට ඉද මේව සත්‍යම් ඕකමඤ්ඤම් මෙයමයි සත්‍ය අනික බොරුයි කියන කතාවට ගිය ගමන් බුදුහාමුදුරණක් ගොඩ ගන්න බෑ. අතිවිත සාකච්ඡාවක් කියන්නේ එයා ලෑස්ති නැවත කුට්ට මංගල බෙදා. අලුත් පතක් ගන්න. අලුත් වෙන්න, තිරියන් වෙන්න. ඒක තමයි නිවනේ පෙරලක. ඒ නිසා මේ මේ ධම්මසුමාලටත් මේ මේ කරුණ එකක්වත් අමතක කරන්න එපා. ඊගාසුමාලටත් මේ මාත්‍රකාවමයි බණයන්. කග්ගවිසාන සූත්‍රය වෙන මොකක්වත් කියන්නේ එක දිගට ඔය කියන ඔය මෙලෙක් තැන් සුවදකම් ඔක්කොම අරගෙන ඒකේ තියෙන අඩුපාඩුකම් පෙන්ලා දෙනවා. පෙන්ලා දෙමින් දෙමින් ඒක විහාරී ජීවිතයකට ඒකචාරී ජීවිතයක තියෙන වටිනාකම පෙන්වනවා. ඒකචාරී වුණයි කියලා මෛත්‍රී නැත්තේ නෑ. කෝ මෛත්‍රියක් තියෙන්න ඕන තමයි නැත්නම් තමයි තනියට බෑ. තමන්න මෛත්‍රී කරගන්න බැරි මෛත්‍රිය නැති කෙනාට තමයි සෙනඟ නැතුව ඉන්න බෑ. එයාට බෑ. කර්කුලේකට බෑ. ඩයවිස්කට බෑ. ලෙඩක් කෙනෙකුට බෑ. මැරෙයි මැරෙයි මැරෙයි මැරෙයි. ඒකචාරී වෙනවයි කියලා කියන්නේ ඒකට පුරුදු වෙනවා. එයා මරණයටවත් බය වෙන්නේ නැහැ. ඡායග්‍රහණය අනුව. අපිට කාය විවේක, චිත්ත විවේකේ තමයි අතරතර තීර්ණාත්මක දේ. ගෙදර ඉඳගෙන කරනවා නම් ඇත්තටම කැලේට අවිල කරනවට වැඩිය විවිධ වික්‍රමයි කියලා මම කියනවා. ඒක නට මෙහි ආවට පස්සේ ඊට පස්සේ තියෙන විනෝදාංශයක් විතරයි. ගෙදරදී කරලා මෙහි ආවනම් එතකොට මෙහි ආවට පස්සේ ඒකචාරී වෙයි කියලා හිතුවනම් එන අමු පිස්සෙක්. උදෑයන අමාරු වැටෙනවා. කැලේට ආවට පස්සේ මේ පිටසන් කොටුවේ තියෙන දේවල් දකින්නකොට ගෙදර ඉච්චනම් හොඳයි කියලා හිතෙනවා. ඒ ගෙදරදී පරිප්පෝ කාලාව නම් එතනත් පිස්සෝ මෙතනත් පිස්සෝ මම හදාගත්ත ඒකකාරීකම එහෙත් එකයි මෙහෙත් එකයි කියලා ඒ නිසා මම නම් කිසිම කෙනෙකුට ආරාධනා කරන්නේ මේ වගේ තැනකට එන්න මේ හිත හදාගන්න කියලා. හිත හදාගත්ත මිනිසෙකුට මෙතනත් හිත හදාගන්න පුළුවන්ද කියලා බලන්න ආවට කමන්නේ. ඒ මිනිසෙට ගෙදරදී මොකද කරන්නේ? ඊට පස්සේ යාට මේ ලෝකේ මේ පාටි දැම්මට කොක්ටේල් පාටි දැම්මට තමන්ට ප්‍රශ්නේ නැහැ. තමන් දන්නවා පාටි එකට ගියා. තමන් විවේක වෙන හැටි දන්නවා. ඒක කාටවත් හොරකම් කරන්න බෑ. දැන් අපි එන නර්විස්සක් දරගෙන තියෙන අපේ ධර්ම සාකච්ඡාවට පස්සේ ඇතුල්ටි දේශනාවට පස්සේ ඇතුල්ටි සාකච්ඡාවට වෙන ප්‍රශ්න නැහැ කියන අදහසින් අපි ඊතාවතා ಜಾති ගාථා රජහනාට පිළිමෙමු. ඒක ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සචිවාරය නිමා වශයෙන් සටහන් කරනවා. එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානු සම්පතන්තු සම්ප සම්පatti සිද්ධිය ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරකන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරංගක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සරණ සමාගමෝ ශ්‍රාව නිපාතපත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාතපත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු යාව නිපාතපත්‍ය සාදු සාදු සාදු